හැමදෙනාටම පෙරවන් සරණයි අදත් අපි පරිදි වන්නේ අපි ධර්ම කියන්නේ නැත්නම් ධර්ම පාඩමයි අදත් 2017 මැයි මාසයේ 25 වෙනි හස්තින්දා සිග්න වේලාවෙන් යටට ආරම්භ වන වැඩසටහනයි අදත් අප කෙරෙහි මාත් අනුකම්පාවෙන් නව ශ්‍රී ලාංකේය සිට අපිට සම්බන්ධ වෙනවා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 ධාතු ස්වභාව ධර්ම ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මයන් ඊ타මත්ම පිරිසිදුව අවබෝධය කොට ගත්තා වූ ඒ අවබෝධයට සුදුසු වූ ශක්ති සම්පන්න වූ පාරමී ගුණයන්ගෙන් පිරි ජීවිතයක් సంతානයක් ඇත්තා වූ සත්‍යයන් කෙරෙහි මහත් ලෙස පතල කරුණාවක් දයාවක් ඇත්තා වූ සත්වයන්ගේ ධර්ම දියුණුව අපේක්ෂා කළා වූ සත්වයන්ට කිසියම් හිංසාවක් වෙනවට අකමැති වුණා වූ රාගයන්ගෙන් ద్వේෂයන්ගෙන් මෝහයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච පිරිසුදු సంతානයක් ඇත්තා වූ ලෝකයේ කිසිම දෙයක් මගේ මමයි කියා ආත්මීය වශයෙන් අයිති කොට නොගත්තා වූ සංසාර දුකින් මිදී කියා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා ඒ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේගේ సంతානෙ පහළ වී වදාලා වූ අතිසුන්දර ධර්මස්කන්ධයට උන්වහන්සේ අවබෝධය කොට ගත්තා වූ ඒ ප්‍රණීත වූ ධර්මස්කන්ධයට නවලෝතර ශ්‍රී සද්ධර්ම රත්ණයට සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ට ඒ ධර්ම රත්ණයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරයේ වේවා ඒ උතුම් ධර්ම අවවාදයන්හි පිහිටා ධර්ම මාර්ගයේ ගමන් කොට සසර දුක් කෙලවර කරගත්තා වූ හේතුඵල ධර්ම සමූහයෙන් විනිර්මුක්ත වුණා වූ වෙන් වී ගියා වූ නිවනට සැපත් වුණා වූ බුදුරජාණන් වහන්සේගේ අෂ්ට ආර්ය පුජ්‍යල භාවයේ පිහිටියා වූ ඒ උතුම් මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරේ වේවා බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන් සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් අනන්ත ගුණ ඇති ත්‍රිවිධාත්මයේ එක වචනයකින් හෝ සිතුවිල්ලකින් නමස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් අද මේ ලෝකයේ වටා සිටින්නා වූ සියලු දෙනාම එක්රැස් වී හිතියමාගෙන කන්යමාගෙන සිටිනවා මේ පින්වතුන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් අදත් මේ අභිධර්ම මාතෘකාව කරගෙන දේශනා කරන්නා වූ කියලා දෙන්නා වූ විස්තර කරලා දෙන්නා වූ ධර්ම කරුණු මේ පින්වත් හැම දිනාටම හොඳින් වැටහේවා හොඳින් තේරුම් ගන්නට හැකි වේවා හොඳින් අවබෝධය කර ගන්නට ලැබේවා ඒ සඳහා කිසියම් බාධකයක් ඒ වාගේම කෙලසුන්ගෙන් පීඩා වීමක් ඇති නොවේවා හිත සමාධිගත භාවයේ පිහිටුවා ගන්නට ලැබේවා සිහිය වැඩේවා නුවණ යෝනිසෝ මනසිකාර්යය පවත්වා ගන්නට හැකි වේවා මේ ධර්ම අවබෝධය කර ගනිමින් සුතමේ වශයෙන්ුත්, චින්තාමේ වශයෙන්ුත්, පරිපූර්ණ භාවනා වශයෙන්ුත් මේ දැනුම භාව ඥානෙ දිනු කරගෙන ඒ ආර්ය උතුමන් වහන්සේලා අවබෝධ කරගත්ත නිවෙනින් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ ධර්ම සාකච්ඡාව බණ ඇසීම මාර්ගයක් වේවා කියලා අපි මෛත්‍රියෙන් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පින්වත්තුන්ට කියලා දෙන්න මම හිතාගත්තා මේ විශේෂ කරුණක්. ඒ තමයි මේ ඊළඟ ප්‍රත්‍ය ධර්මය. අපි 10 වෙනි ප්‍රත්‍ය එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය ධර්මයන් අතර උපකාරක ධර්මයන් අතර කතා කිරීමේදී අපි අද කතා කළ යුතු වන්නේ කලින් උපදින ධර්ම පසුව උපදින්නා වූ ධර්මවලට කොහොමද මේක පිහිට වෙන්නේ ආධාරයක් වෙන්නේ උපකාරයක් වෙන්නේ කියන බව. ඒකට කියනවා පුරේජාත ප්‍රත්‍යසේ ප්‍රත්‍ය ධර්මයේ කියලා. පුරේජාත ප්‍රත්‍ය. ඒ පුරේජාත ප්‍රත්‍යය මේ වචනය මේ පින්වතුන්ට හුරුයි. පුරේජාත කියලා කිව්වේ කලින් හටගෙන පසුව පහළවන්නා වූ ධර්මයකට උපකාර වෙන ධර්මය කියන එකයි. ඒකට අපි මේක ඉස්සර වෙලා මේ මේ වචනේ අපි යම්කිසි තැනකදී ස්පර්ශ කළා සහ කතාවකට ඉදිරිපත් කරගත්තා. ඔය උපනිශ්‍රේ ධර්මයේ යටතේ. අපි අද හුදෙක් තනිකරම පුරේ ජාතය ගැන කතා කරන්න ඕනේ. <clears throat> මේක මහා මේ අමුතුම ධර්මයක්. මිනිස්සුයෝ මේ ඉස්සර කාලේ මිනිස්යන්ගේ ජීවිතේ තියෙනවනේ මේ ඒක අවස්ථා සහ මුණ දෙන දේවල් අපි එකක් මෙහෙම හිතාගමු. අපි පුංචි කාලේ වැඩි හිටියෝ හැටියට කරන්නේ පුංචි කාලේ උදේ පාන්දර දීපාන්දර මේ හේවන ඇල්ල. දිගට වැටෙනවා. අපි හේවන ඇල්ල පා ගන්න යනකොට ළමයි හැටියට තමන්ගේම හේවන ඇල්ල පා ගන්නට මේ පැත්තට යනවා. හේවන ඇල්ලත් යන්න යන්න යනවා. හේවන ඇල්ලට අපිට පා ගන්න බැරි වෙනවා. ඇත්ත වශයෙන්ම හේවන ඇල්ල පා ගන්න බෑනේ. දැන් හේවන ඇල්ල වැටලා තියෙනවා හරහාට ඒ වගේම පොළොට අපි ඒක අල්ලන්න යනවා. ඕක නිකන් හිතේ තියාගන්න. මේ මේ කාරණේ අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේ මේ ඉස්සර වෙලා පහළ වෙච්ච දෙයක් පස්සේ පහළ වෙන දෙයකට උපකාර වෙන ස්වභාවයක් තිබෙනවා. බලන්න දැන් මේ අපි කිව්වා මේ ගස් වැල් වල ගෙඩි හට ගන්න. මල් හට ගන්න. ඉතින් මේ ගස්වල ගෙඩි ඇතිවෙන්න, මල් ඇතිවෙන්න, පොහොට්ටු හැදෙන්න ඉස්සර වෙලා පහළ වෙච්ච දෙයක් තියෙන්න බෑ. ඉස්සර වෙලා පහළ වෙච්ච දෙයක් එදි තියෙන්න අපි මෙහෙම හිතමු. මල් ගහක් තියෙනවා. මල් ගස් සමූහයක් කියන්නේ මල් ගස් සමූහයක් පේලියට තියෙනවා. ඔය මල් ගස් සමූහය ගාවින් මිනිස්සු යනවා. වැටක් හැටියට හරි ඉඩමක් හැටියට හරි කන්දක් හැටියට හරි තියෙන. ඔය මල් ගස් ටික ළඟින් ගොඩාක් මිනිස්සු යනවා. මල් ගහේ මේ හැබැයි මේ යන කාලේ මල් නැහැ. ගෙඩික් නැහැ. මොකක්වත් නැහැ. තියෙන්නේ කොළයි අතුයි ওই ටික විතරයි. කඳ. මේකේ මල් හට ගන්නවා අවස්ථාව. මල් හටගත්තාට පස්සේ ඒ මිනිස්සු ඒ මල් දිහා බලනවා. ලස්සනයි කියලා. ඒ වගේම හොඳයි කියනවා. ෆොටෝ ගන්නවා. වර්ණනා කරනවා. නැවතිලා බලනවා. දැන් මිනිස්සුන්ගේ හිතවල පසුව පසුව හරි ලස්සන සිතුවිලි පහළ වෙනවා. ඉස්සෙල්ලත් ඔය ඔය ගහගාවින් ගියා. නමුත් පස්සේ අමුතුයි. ඒ වගේම ඒ මල් ගහේ ගාවා නවත්තන්න පුළුවන් ගතියක් අර මල් වලට තිබුණා. ඒ ගෙඩි වලට තිබුණා. හැබැයි කොළයි අතුයි කඳයි තියෙන කාලේ ඔහොම එකක් උනේ නැහැ. නිකන් අමතක කරලා ගිය. මේ මල් මෙච්චර පසුව මිනිස්සු නවත්තන්න පුළුවන්. එතන රඳවන්න පුළුවන්. ඒ මල් ගහ දිහා බලවන්න පුළුවන්. මහා පුදුමාකාර බලයක් තිබෙන මේ මලක් මේ පොහොට්ටුවක් මේ gediyak පහළ උනේ ඉස්සර වෙලා හැටගත්ත ගහ නිසා දැන් බලන්න ඒකේ තියෙන ආ වූ ආනුභාවය ඒකේ තියෙන ශක්තිය ඒක නිසා මේ අපි ඕක තේරුම් ගන්න ඕනේ ඔය විදිහට ඉස්සර වෙලා හටගත්ත දෙයක් පසුව හටගන්නා වූ දේකට උපකාර වෙච්ච ආකාරය. දැන් තවත් එකක් හිතමු මම මේ මේට කලිමුත් කිව්වා. ඒ තමයි ගැඹුරු ධර්මයක් අපිට යම්කිසි සරල උදාහරණයක් තුලින් ඒ වගේම උපමාවක් තුලින් ඒකේ තිබෙන උපමා ආශිර්වාදයේ උපමා ශක්තිය ආධාර කරගෙන තේරුම් ගන්නට පුළුවන්. අපි කිව්වා මේ මෙහෙම එකක් මේ ඒ තමයි චිත්ත රැඳීමක් ගැන කිව්වා. චිත්ත රැඳීමේදී අපි කොලයක චිත්‍රයක් අඳිනවා. කොලයක චිත්‍රයක් අඳිනකොට ඉස්සර වෙලා කොලේ හටගෙන තියෙන්න ඕන. පෑන හටගෙන තියෙන්න ඕන. කොලයයි පෑනයි හටගෙන තිබුණාම ඒ ඉස්සර වෙලා හටගත්ත කොලේ මත තමයි මේ චිත්‍රය ඇඳෙන්නේ. චිත්‍රය පිහිටන්නේ. චිත්‍රය සකස් වෙන්නේ. එතකොට චිත්‍රයට මිනිස්සු ගිහිල්ලා බලන්නේ. ඔය ඉස්සර වෙලා හටගත්ත කුලේ නෙවෙයි. ඒකේ තියෙන චිත්‍රය. දැන් දැන් බලන්න සිනමා ශාලාවකට ගියා. සිනමා ශාලාවේ ඒ පින්තූර පෙන්නනවා. ප්‍රොජෙක්ටර් එකක් දාලා පින්තූර පෙන්නනවා. දැන් මේ පින්තූර එහෙම නැත්නම් සිනමා ඒ ශාලාවේ ඒව පෙන්වන්නේ යම්කිසි තිරයකට. ඔය තිරය ඔය තිරය සිනමා ශාලාව හදපු දවසේ ඒ කාලේ ඉඳලම තියෙනවා. පසුව තමයි අර ඒකේ ප්‍රොජෙක්ටරේ දාලා ඒවා පෙන්වන්නේ. දැන් මේ පසුව ප්‍රොජෙක්ටරේ දාලා ඒකේ පෙන්නන ඒ රූපවලට ආධාර වෙන්නේ අර කලින් හදලා තිබෙන්නා වූ ඒ සිනමා ශාලාවේ තිබෙන්නා වූ තිරය. ඒක නිසා තිරය කලින් තියෙනවා පසුව පසුව පහළ වෙන්නා වූ පෙන්වන්නා වූ චිත්‍රවලට චිත්‍රපටිවලට මේක ආධාරයක් උපකාරයක් වෙනවා. ඕකත් හිතා ගන්න. ගහක හැදෙන මල් වලට, ගෙඩි වලට කලින් හටගත්ත ගහ උදව් වෙනවා. ඒක නිකන් පුරිජාතයි. ඊළඟට චිත්‍රයක් අඳිනකොට චිත්‍රයට කලින් පහළ වෙච්ච කොලේ උපකාර වෙනවා පස්සේ හැදෙන චිත්‍රයට ඒ වගේම සිනමා ශාලාවක කලින් හදලා තිබෙන්නා වූ තිරය රිදී තිරය සුදු පාට තිරේ පසුව පෙන්වන චිත්‍රපටි වලට උපකාර වෙනවා. දැන් මිනිස්සු ගිහිල්ලා වාඩි වෙලා බලන්නේ තිරේ දිහාට හැරිලා හිටියත් බලන්නේ තිරේ නෙවෙයි. බලන්නේ ඒක උඩ වැටෙන්නා වූ ඒක මත පතිත වන්නා වූ දර්ශනේ වන්නා වූ රූපයි. ඔන්න ඔහොම ස්වභාවයක් ගැන කියන කතාවක් තමයි මෙන්න මේ පුරේජාත ප්‍රත්‍යය කියලා කියන්නේ. සමහර වෙලාවට අපි මේ බණක් කියන්ට යන අවස්ථාවේදී උපමාවක් දෙකක් ඔය කියනකොට ඒ ඒ වාගේ එතන එතනදී තමයි සමහර වෙලාවට ලෝකීට සම්බන්ධ දේවලුත් අපි හිතන අවස්ථාවක් හදාගන්න. එහෙම නැත්නම් මේවා සියල්ලක් තියෙනවා. නමුත් අපි ඒවා ඒ තරම් ගණන් ගන්නෑ හිතන්ට මෙනෙහි කරන්නට හිත යොදන්නේ නැහැ. ඒ වගේම තමයි හොඳට තේරුම් ගන්නට කලින් ඉපදිලා පසුව උපදින දේකට උදව් කරන උපකාර වන ශක්තියක් ගුණයක් තිබෙන්නා වූ දේට කියනවා පුරේජාත ප්‍රත්‍යස්ස භාවය කියලා. ඒ කියන්නේ ඒකේ කලින් එදුනාට පස්සේ ඒකට උදව් කරන ගතියක් තියෙනවා. තවත් එකක් හිතන්න බලන්න. අම්මා කියන වචනේ තාත්තා කියන වචනේ. අම්මා තාත්තා ගතිය. දැන් මේ අම්මා කලින් උපන්නා පසුව උපන්නා වූ කෙනෙකුට අම්මා කියන ගතිය පිළිටනෝනේ. කලින් උපන්නා වූ කෙනා තමයි අම්මා වෙන්නේ. ඒ වගේම පසුව උපන්නා වූ කෙනාට මාතෘත්වයෙන් කලින් උපන්නා වූ කෙනා පිහිට වෙනවා. ආරක්ෂකයා හැටියට පිහිට වෙනවා. පෝෂණය කරන්නා වූ කෙනා හැටියට පිහිට වෙනවා. ඒ වගේම කෑම දින්නා හැටියට පිහිට වෙනවා. කලින් උපන්නා වූ තී පසුව හට ගන්න දෙයකට උදව් වෙන තාලෙ. කොහොම ගොඩාක් තියෙනවා. අපි දැන් මේ කියාපු උදාහරණ උපකාරක ධර්ම ආශ්‍රය කරගෙන අපි මේ තව පැත්තකට හැරෙමු. අපි බණ අහනකොට මේ භාවනාව ගැන අහනකොට අපිට අහන්න ලැබෙනවා නාම ධර්ම රූප ධර්ම කියලා කොටසක්. නාම ධර්ම කියලා කියන්නේ මොනවද? චිත්ත චෛතසික ධර්ම. හිත සහ හිතේ පහළ වෙන උපකාර කියන්නේ අනුකාණ්ඩ ඒ චිත්ත ගති. ඒ චිත්ත ගති චිත් නාම ධර්ම හැටියට කතා කරනවා. ඒවා හරි ඉක්මනින් බිදී යන්නා වූ දේවල්. හිතා ඉක්මනින් බිඳී යනවා. මෙහෙම කියන්නත් පුළුවන් ඒ ගැන. දැන් අයිස් කැට තියෙනවා. නිකන් හොඳට ලොකුවට හැදිච්ච ඔය අයිස් කැට තියෙන්නේ. අයිස් කැටයයි අයිස් කැටේ මට්ටමට තියෙනවා මේ පුළුන් වගේ හිම ගුලියක්. අයිස් කැටේ හිම ගුලියයි සුදු පාටයි. අයිස් කැටයක් තියෙනවා නිකන් අඩියක් උසයි අඩියක් පළලයි අඩියක් දිගයි ප්‍රමාණයේ අයිස් කැටයක් ඒ වගේම හිම ගුලියක් තියෙනවා එච්චරක් ප්‍රමාණය ගුලියක් උස අඩියක් විතර පළලත් අඩියක් විතර දිග අඩියක් විතර ගුලියක් තියෙනවා අපි ওই දෙක අවුවට තියෙනවා. අවුවට තිබ්බාම එකම හිම හැදෙන්නේ එකම මූලධර්මයෙන් අයිස් හැදෙන්නේත් එකම මූලධර්මයෙන්. අපි මේ දෙක එක ප්‍රමාණයට පේන දෙකක් අවුවේ තැබුවාම හිම ඊටා ඉක්මනින් දියවල යනවා. ඒ වගේම අර අයිස් කැටේ හිමීට හිමී දිය වෙනවා අර තරම් වේගින් දිය වෙන්නේ ඒ වගේ ඉතින් නාම ධර්මයි රූප ධර්මයි ගත්තාම නාම ධර්මත් පරමාර්ථ ධර්ම. රූප ධර්මත් පරමාර්ථ ධර්ම. මේ නාම ධර්ම වලයි රූප ධර්ම වලයි තිබෙනවා සියුම් ගතියක්. වේගයෙන් වෙනස් වෙන ගතියක්. ඒ දෙගොල්ලගේ තිබෙනවා වෙනස් වීමේදී පොඩ්ඩක් පරක් වෙලා වෙනස් වෙන ගතියකුත් වෙනස් වීමේදී බිඳී යෑමේදී ඉක්මනට වෙනස් වීමකුත් ඒක නිසා මේ නාම ධර්ම කියන දේවල් චිත්ත ධර්ම සහ චෛතසික ධර්ම හරි ඉක්මනින් වෙනස් වෙනවා. කැඩෙනවා, බිඳී යනවා. එතකොට මේ දෙගොල්ලගේ මේ දෙගොල්ලගේ මේ ධර්මතා දෙකෙන් පුරේජාතේ ප්‍රත්‍ය බවටපත් වෙන්නේ. පුරේජාත බවටපත් වෙන්නේ රූප ධර්මියෝ. රූප ධර්ම කාණ්ඩේ තමයි පුරේජාත බවට එතකොට අපි කතා කරනවා මෙහෙම වචනයක්. ප්‍රත්‍යুৎপন্ন ධර්ම කියලා. ප්‍රත්‍යයෙන් උපන් ධර්ම. ඒ කියන්නේ පුරේජාත ප්‍රත්‍යය තිබෙනවා. ඒ පුරේජාත ප්‍රත්‍යය ඒකේ උපකාරය ලබාගෙන පසුව පහළ වෙනදී ඒ කියන්නේ ඒකේ පුරේජාත ප්‍රත්‍යශක්තිය ලබනදී ඒක කියන ප්‍රත්‍යুৎপন্ন ධර්ම. ප්‍රත්‍යুৎপন্নය කියලා කියන්නේ නාම ධර්මයි. දැන් බලන්න රූප ධර්ම පුරේ ජාත ප්‍රත්‍ය වෙනවා. නාම ධර්ම ප්‍රත්‍ය උප්පන්න වෙනවා. දැන් මෙහෙම කතාවක් නෙමෙයි අපි මේ ඉතරම කරගෙන යන්නේ. එතකොට කලින් උපන්නා වූ රූප ධර්ම වලට අමුතුම විදිහේ ಗುಣ ස්වභාවයක් තිබෙනවා අමුතුම විදිහේ ශක්ති ස්වභාවයක් තිබෙනවා මේ පස්සේ පස්සේ පහළ වෙන මේ චිත්ත ධර්මයන්ට චෛතසික ධර්මයන්ට මේ පහළ වෙන්න ළඟට යන්නෙත් නැහැ බල කරන්නෙත් නැහැ ඒ වගේම විශේෂ මේ උද්‍යෝගයක් එන්කරේජ් එකක් කරන්නෙත් නැහැ ඒ වුණාට පස්සේ පහළ වෙන රූප ධර්මයන්ට මහා අමුතුම විදිහේ නිකන් උපකාර බලපෑමක් කරන්න පුළුවන් ළඟට නොකේ එහෙම ගතියක් ඕක යසි තියෙනවනේ එහෙම එකක් තියෙනවා. දැන් මේ සමහර වෙලාවට තියෙන කඳු කඳු ගස් කොළන් තියෙන මහ යක්ෂ රූප තියෙන්නේ. ඒ යක්ෂ රූපයක් හැටියට ඒකේ තියෙන්නේ. සමහර වෙලාවට මිනිස්සු ඒව බලන්ටත් බයයි. ඉස්සර වෙලා පහළ වෙලා තිබෙනා වූ කන්ද නිකන් මේ ඕක මිනිස්සු උද උපදින්නත් කලියෙන් પરම්පරා ගානක් ඉතින් මේ ඒක ගන්ධ ගහකොළ හැදිච්ච කාලේ ඉඳන් තියෙන එකක්. පසුව පසු බය කරන්න ආව හිත් පහල කරනවා. කෙනෙක්ගේ හිත් ඇති ගන්නවා. ඔහොම තියෙන අය අන්දවණී වගේ ඔය සමහර තැන්වල තියෙන එහෙම නිකන් මිනිස්සු ගල්ගොඩටත් බය වෙනවා. මේ ගස් වලට බය වෙනවා. කඳු වලට බය වෙනවා. සෝන් වලට බය වෙනවා. ඔහොම තියෙනවනේ. එතකොට මේ මෙතනදී තේරුම් ගන්න ඕනේ පුරේජාත ප්‍රත්‍යස්ස භාවයේ වෙන්නේ ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ රූප ධර්ම වලටයි ඒකින් හැදෙන්නා වූ ඒක අරමුණු කරගෙන ඒකේ ආධාරය ලබාගෙන ප්‍රත්‍ය උප්පන්න ධර්ම පහළ වෙන ඒ ඔක්කොම ඇවිල්ලා අරූප ධර්ම රූප නොවන චිත්ත චෛතසික ධර්ම දැන් මේ කතාව මෙහෙම කියනකොට අපේ පින්වතුන්ට මේක මේ දක්වාම අහලා කියලා තියෙන නිසා හිතලා තියෙන නිසා මේක ටිකක් හරියම සැහැල්ලුවේ තේරුම් ගන්න පුළුවන් ඌ මේ හන්ද හරියක් තමයි මේ කියවෙන්නේ කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මේකේ මේ ගැඹුරකට යනකොට ගැඹුරට කල්පනා කරලා බලනකොට මේකේ තිබෙනවා පුරේජාත පත්‍ය සිවුම්ව ගලපන තැන. ඒතෙන්ද යනකොට ටිකක් මේ හරි අමාරුයි හැබැයි අපේ පින්වතුන්ගේ දැනුමේ මට්ටමට තමයි මේක මං මේ හසුරුවන්නේ. ගොඩාක් කියන්න පුළුවන්. මේක දානවා වීති පැත්තට. වීති පැත්තට දාලා ඒ වගේම ඒ එක එක ක්‍රියාවක් සිද්ධ කරනකොට එක එක කතාවක් කරනකොට එක එක හිතවිල්ලක් හිතනකොට මේ ඇතිවෙන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒතරමත් යන්න පුළුවන් වුණොත් අපි අවස්ථාව යමු. හැබැයි ගොඩාක්ම ගැඹුරට ගෙනිච්චාන් පස්සේ සමහර කෙනෙකුට මේක ග්‍රහණය කරගන්න තරමක හැලහැප්පිලි ගතියක් තිබෙන නිසා අපි බලමු එක්තරා ලොකු මට්ටමකින් මේක හසුරුවා ගන්නට එතකොට තීරේ. දැන් අපි කිව්වා පුරේ ජාතක ප්‍රත්‍ය ස්වභාවය තිබෙන්නේ රූප ධර්මයන්ටයි. ඒ රූප ධර්මයන්ගේ ආධාරය උපකාරය ලබාගෙන <clears throat> පසුව පහළ වෙන්නේ චෛතසික මේ චිත්ත චෛතසික නාම ධර්මයෝ කියලා කියන මේ අ තියෙනවා අරමුණු තිබෙනවා පහක් අපි දන්නවා ඒක අරමුණු තිබෙනවා පහක් මොකක්ද අරමුණු පහ වර්ණ රූපය මෙහෙමයි කියන්නේ මෙහෙමයි කියන්නේ අපි කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කොහොමයි කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය අරමුණු පහ මේක සිවුම් වෙතිට ගියන් පස්සේ ඔය අපිට තේරෙන මට්ටමේ සූත්‍රානුසාරයෙන් සූත්‍රවල කියන විදිහට ඔක තවත් අභිධර්මය පැත්තට හරවාගෙන ගෙනල්ලා ඔය ඕක ටිකක් තවත් තින්වට බොහොම සියුම්වට කඩලා ගත්තයින් පස්සේ මේකේ තියෙන්නේ ආරම්භන පහ තමයි වර්ණ රූප වර්ණ රූපය ශබ්ද රූපය ගන්ධ රූපය ඒ වගේම රස රූපය සහ පඨවි තේජෝ වායෝ කියනා වූ ධර්ම ටික වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය ඊළඟට පඨවි ආපෝ පඨවි තේජෝ වායෝ ඔය කියනා වූ හත තමයි දැන් මේ නියෝජනය වෙන්නේ ආරම්භන පහකට හැටියට. මේවාට මේවාට මේ අරමුණු හැටියට ඉන්න පුළුවන් පෙනී හිටිනවා හැටින්ට පෙනී හිටින්ට පුළුවන් ශක්තිය තිබුණාට මේ දැනගැනීමේ ශක්තිය නැහැ. හරියට ෆොටෝ සාප්පු වගේ. ෆොටෝ සාප්පුවකට ගියාම ඔය ඕනෑම කෙනෙක් කොටසාවකට ගියාන් පස්සේ ඒගොල්ලන්ට ෆොටෝ ගැනීමේ හැකියාව නැහැ. හැබැයි ෆොටෝ ගැනීමට පෙනී හිටීමේ හැකියාව තියෙනවා. එතන ඉන්න ෆොටෝ ගන්න කෙනෙක්. කැමරා ශිල්පී. එයා තමයි ෆොටෝ ගන්න එක්කෙනා. කැමරා ශිල්පියා තමයි කැමරාව හසුරුවන්නේ ෆොටෝ ගැනීම කරන්නේ. එතෙන්ට යන ඔක්කොම ටික ඒ ෆොටෝ එකට පෙනී ඉන්න ඉදිරිපත් වෙන්න අරමුණු වෙන්න ඉන්නා අය විතරයි. ඔය වගේ මේ ඔය කියපු අරමුණු හයට පුළුවන්කම තියෙන්නේ තවත් එහෙකට අරමුණු වෙන්න විතරයි. දැන් ඊට පස්සේ තියෙනවා මේ කැමරා පහක් වගේ වැඩ කරන්නා වූ විඥාන පහ. මොකද විඥාන පහ? චක්කු විඥානය, සෝත විඥානේ, ඝන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ. මේවා නිකන් කැමරා පහක් වගේ. ඔය ඔය තිබෙන්නා වූ අරමුණු පහ ගල්වා ගන්න, අල්වා ගන්න, ගහ ගන්නා වූ දේවල්. දැන් මේවටත් ওই කර්මයෙන් හටගත්තා වූ රූප තිබෙනවා කොටාසියක් 18ක් ඒව තමයි මේ මේ ඇත්ත වශයෙන්ම ඔය පංචාරම්මන ඊට පස්සේ ඔය විඥාන පහට අරමුණු හැටියට පහළ මේ කියන්නේ අරමුණු වෙන්නේ. තවත් තිබෙනවා ඔකේ මේ සිවුම්ව හිටපු තැන. අපි මේ කතාව මේ විදිහට තේරුම් ගන්නවා. අපේ පින්වතුන්ට මේක හොඳට ටිකක් ඕලාරික මට්ටමින් හරිය තේරුම් ගන්නට මෙහෙම හිතමු. මේ ඉස්සලා කිව්වනේ අර මල් ගහක ගහ හැදුනට පස්සේ තමයි ඉස්සර වෙලා මල් හටගන්නේ කියලා. කොලයක් ඉස්සරහ හැදෙට තියෙන හින්දා පස්සේ ඒ කොලේට පින්තූරය ආධාර පින්තූරයට කොලේ ආධාර වෙනවයි කියලා. ඒ වගේ මේ අපේ කන නාසය දිව ශරීරය මේවා ඒවට කියනවා වචනයක් ඒවට කියනවා වස්තු වස්තු රූපේ කියලා. කියන්නේ ඒවා ප්‍රසාද වස්තු. මේ මේවා මේවට වස්තු කියන්න හේතුව ඔය ඕවගේ තිබෙනවා නිකන් මේ වෙනත් එකක් වද්දලා අරමුණක් වැඩිච්ච ගමන්ම මේ හිතක් හට ගැනීමට පුළුවන් ආධාර වෙන්නා වූ ගතියක් තියෙනවා. හිතක් හැදී හිතකට පහළ වෙන්න ආධාර වෙන්නා වූ ගතියක් ඕකේ තියෙනවා. මේක මම මට හිතන හැටියට මෙන්න මෙහෙමයි. මේ මේ කතාව මම මේක ඉස්සෙල් කියලා තියෙනවා දැන්. ඔය අපේ ගෙවල් වල සහ ආරාම සේනාසන වල දානවා මේ බිමට ටයිල් දාන. දැන් දැන් තමයි ඒක කරන්නේ ටයිල් ඉස්සර තිබුණා මේ ඒක ටයිල් කරනවා කියලා මේ ගෙනල්ලා අර මේ ඔය සිමෙන්ති ඊට පස්සේ ඔය ඔය එක එක මිශ්‍රණයක් පොඩි පොඩි කෑරි ගෙනල්ලා ඔක බදාමි වගේ හරි ගස්සලා ඕක අතුරන සිමෙන්ති දානවා වගේ. තලලා හොඳට අතුරනවා. හැබැයි ඒක හරිම රෆ්. ඒක තාරපාර වගේ. ඒ කියන්නේ තාරපාරේ අපි ගිහිලා මුහුණ බැලුවා පේන්නේ නැහැ. තාරපාර කළුයි. ඒ වගේ මේකේ තියෙනවා මේ රෆ් ගතියක්. ඔක මැදලා මැදලා මැදලා මැදලා ගත්තයින් පස්සේ ඕකේ තිවෙනවා අපේ මූණ පේන්නව ගතියක් ඕකේ ඇස්සේ වදිනවනේ. හැදෙනවනේ. ඔය වගේ. ඔය වගේ දැන් බලන්න ඒක ඉස්සෙල්ලා තිබුණේ නැහනේ. පස්සේ නිකන් ඔටු අපි බලෙන් ඒකට රූප හැදෙන්නේ කියලා ප්‍රතිබිම්බය මතුවෙන්නේ කියලා එහෙම කරන්නේ නමුත් ඒකේ තියෙන 아무තු ගතිය මේ ප්‍රසාදනීය ප්‍රසාදේ කියන ඒ වස්තු වල චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ඕවක තිබෙනවා ඒකට අදාළ ඒ ආරම්භණය නිකන් ඇතිල්ලිලා යනකොට ආරම්භණය ඇතිල්ලිලා යනකොට ඒ ඇතිල්ලිච්ච ආරම්මණය එතනම දැනගන්නා වූ ගතියක්. ඒ කියන්නේ හිතට හිතක් පහළ වෙන්න පුළුවන් නිකන් උපකාර වන්නා වූ ගතියක් ඕකේ තියෙනවනේ. දැන් වෙන තැනක දැන් බලන්න මේ ඇහැ ගාව ආරක්ෂක ඇහි බැම තියෙනවා. ඇහි බැමේ කවදාකවත්ම රූප හැපෙන්නේ නමුත් අර ප්‍රසාදයේ තිබෙනවා ඒ ප්‍රසාදයේ තිබෙනවා නිකන් ඇහි බැම්මට නැති රූප පිළිබඳව හිතිල්ලක් එන විඥානයක් නාම ධර්මයක් අමුතු විදිහට හදන්න පුළුවන් උපකාර වී යන ගතියක් ඔකේ තියෙනවා. ඉතින් ඒ වස්තු ඒ කියන හය මම වස්තු පහ ගත්තාන් පස්සේ හිතුවිලි හදන්න උපකාර වන්නා වූ ಗುಣ ස්වභාවයක් ඔකේ තියෙනවා. දැන් ඒ චක්කු විඥානය කියන එක සෝත විඥානය කියන එක. ගහන જીවහා කාය විඥානය කියන දේවල්. ඒවා ඒවා තමයි නාම ධර්ම. ඒවා තමයි චෛතසික ධර්ම හතකුත් එක්ක පහළවන්නා වූ හිත නාම ධර්ම. මේ නාම ධර්ම ටික ඉස්සර වෙලා පහ ඒ එතන පහළ වෙන අර මේ මොකද්ද චක්කු වස්තුවේ එහෙම නැත්නම් ප්‍රසාදේ වෙන කොහෙවත් පහළ වෙන්නේ නැහැ ඔයක. සද්දේ අරමුණු කරගෙන දැනගන්න හිත පහළ වෙන්නේ ওই ස්ථානේ. මේ සෝත ප්‍රසාදේ. සෝත වස්තුවේ. දැන් මේ මේවා වස්තු හැටියට හිතක් පහළ වෙන්න නාම ධර්ම පහළ වෙන්න චිත්ත ධර්ම චෛතසික ධර්ම පහළ වෙන්න උපකාරක භූමි ස්වභාවයක් උපකාරක වස්තු ස්වභාවයක් ඔකේ තියෙනවා. මේ වස්තු අපි හිතුවෙන් පස්සේ මෙහෙමයි. ෂණයට යන්නේ නැතුව ඒ වගේම අපි මේ අභිධර්මයේ කියනා වූ සියුම්ම තැනට යන්නේ නැතුව අපි හිතමු ටිකක් මෙහෙම ඕලාරික මට්ටමේ ඕලාරික මට්ටමින් හිතුවොත් එහෙම අපි අපිට මේ ඇස් දෙක පහළලා තියෙනවා දැන් අපි මේ ඇස් දෙකෙන් අපිට පොඩි කාලයේ ඉතින් ඇස් දෙක පහළ වුණා. දැන් අපි මේ ඇස් දෙකෙන් කන් දෙකෙන් නාසයෙන් ඒ වගේම දිවෙන් මේ ශරීරයෙන් නොයේක් දේවල් පස්සේ පස්සේ පස්සේ පස්සේ විඳිනවනේ. ඇත්තටම අභිධර්ම දේශනාවේ තිබෙන සියුම් විග්‍රහයට අනුකූලව ගැඹුරු විදර්ශනාවකට බැස ගන්න වෙලාවට තේරෙන විදිහයි අපි නිකන් අපිට එහෙම භාවනාවකට ගියයින් පස්සේ තේරෙන විදිහයි සාමාන්‍ය ලෝකයේ තේරෙන දෙකක්නේ. සම්මුති සත්‍යයෙන් අපි සම්මුති සත්‍යයේ ඉහිල බැලුවෙන් පස්සේ මේ අපි කලින් පහළ වෙච්ච ඇහැකින් කනකින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ දේවල් විඳින්නේ. දැන් මොකක් හරි දෙයක් අපි හිතමු මිනිස්සෙක් තවත් මිනිස්සෙකුට ගැහුවයි කියලා. ඊට පස්සේ ගුටි කාපු මිනිස්සයා නඩු දානවනේ. නඩු දැම්මන්ට පස්සේ ඊට පස්සේ ඒ නඩු විග්‍රහය යන්නේ මේ අභිධර්ම විග්‍රහයට අනුව නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ මිනිස්සයා දැනෙන පෙනෙන ස්පර්ශ කරන සම්මුති සත්‍ය ස්පර්ශ කරලා යන්නේ. එතකොට කියනවා මේ මිනිස්සයා මට ගැහුවා. එතකොට ඇත්ත වශයෙන්ම ධර්මයේ හැටියට ඒ වෙනකොට ගහපු මිනිස්සයක් නැහැ, ඒ වෙනකොට ගුටි කපු මිනිස්සයක් නැහැ. වෙනම මිනිස්සු දින්නෙක් නේ. හැබැයි සම්මුති සත්‍යයේ උනත් ඒ කතා කරනකොට කියනවා මෙයා මට ගැහුවා ගිය මාසේ. එතකොට ගිය මාසේ ගැහුවා හැබැයි ඒ ගිය මාසේ ගහනකොට මේ ගුටිය වැදිච්ච එක්කිනාගේ ශරීරයක් එදා හැදිච්ච එකක් නෙවෙයි කලින් හැදිච්ච එකක්. ඉතින් ඔය වගේ මේ සම්මුති සත්‍යයේ ගන්නකොට අපිට තේරෙනවා අපිට තියෙන S2 කලින් පහළ වුණා ඒ පහළ වෙච්ච ඇස් එක තමයි මගේ ඇස් එක කියලා මම මේ බාර අරගෙන ඒ වගේම දකින්නේ කනෙන් තමයි අහන්නේ මේ ඔක්කොම කලින් පහළ වෙච්ච දේවල්. ඔය ලෝක සාමුත්‍ය හැටියට. ඒ වගේම සම්මුති සත්‍යයේ හැටියට. සම්මුතිය බාරගෙන තිබෙන විදියට. දැන් අපි තව ටිකක් ඕක මෙහෙම හිතමු මේ පොඩි තැනකට ගියායින් පස්සේ නිකන් සිවුම් කරලා පොඩි කරලා ගත්තයින් පස්සේ එතකොට නම් තියෙන්නේ චක්කු විඥානය කියන රූප දැනීමේ හිත පහළවෙන්න රූප දැනගන්න හිත පහළවෙන්න හරියට චිත්තක්ෂණ ගාන ගිහිල්ලා පරණ වෙච්ච මේ රූප ස්වභාවයක් තියෙන්න ඕනේ. ඕක මම කීසිච්චල තක්කරා ඒ තමයි භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වචන චක්කු විඥාන කියන සිත් පීඩි ඔය චිත්ත වීතියක පීඩියේ පස්වෙනි ස්ථානයට එනකොට තමයි ඔය ඇස කියන වැඩේ එහෙම නැත්නම් රූප දැකීමේ වැඩේ කරන්නා වූ එහෙම නැත්නම් ඒ වැඩි සිද්ධ වෙන්නේ සහ ඒකට පුළුවන් වස්තුමය උපකාරය දෙන්නේ ඒ හැටිදී. දැන් චක්කු විඥාණයෙන් තමයි ඒක දැනගන්නේ. හැබැයි ඒ වෙනකොට ඒ චක්කු විඥාණයට ලැබෙන්නේ හොඳට පොළවේ පය ගහලා වගේ ඉන්න හොඳට ටිකක් වැඩිගෙන ඇවිල්ලා මේරීම් බවට පත්වෙච්ච රූපයක්. ඒක නිසා පුරේජාතයි කියලා කියනකොට ඒ චක්කු වස්තුව චක්කු වස්තුව පස්සේ පහළවන්නා වූ ප්‍රත්‍යুৎপন্ন චක්කු විඥාණයට කලියෙන් පහළ වෙලා. ඒ වගේම තමයි එතන දකින්නා වූ අර වස්තුවත් ඒ කියන්නේ ග්‍රහණය වෙන්නා වූ මේ ආරම් ආරම්මන වස්තුව. ඒකත් ඒ වෙනකොට ටිකක් පරණ වෙලා. ගොඩක් පරණ ටිකක් පරණ ගතිය. හසු කරගන්න. ඔය වැඩි ඇසෙමුත් ඔය විදියයි කනිමුත් ඔය විදියයි නාසියමුත් ඔය විදියයි දිවෙනුත් ඔය විදියයි දැන් මේ විදියට පුරේජාත ප්‍රත්‍යයේ තිබෙන්නා වූ ස්වභාවය පුරේජාත රූප ප්‍රත්‍යুৎপন্ন වෙන්නේ නාම ධර්ම මේ කාරණය අපි ওই විදිහට හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි අපි කියනවා මෙහෙම. මේ මේ ඉස්සර වෙලා පහළ වුණා වූ ධර්මයෝ පසුව පහළ පන්නා වූ ධර්මයන්ට උරේජාත ප්‍රතිස්වභාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා අපි කියනවා. එහෙම කියනකොට අපේ මනස යන්න ඕනේ හොඳ භාවනාවක් හැටියට හොඳ මානසිකාරයක් හැටියට මෙහෙම ඒ ඒ ස්ථානයේ ස්පර්ශ වෙන්න ඕනේ. අර පිළිකුල් භාවනා කරනකොට තියෙනවා මෙහෙම එකක්. පිළිකුල් භාවනා කරනකොට කියනවා මේ සජ්ජායනා කරනකොට පිළිකුල් භාවනා තියෙනවා සජ්ජායනා මනසකාරයක් කියලා. කේස, ලෝම, නඛ, දන්ත, තචු ආදි වශයෙන්. එහෙම කියනකොට ඒ ඒ වචනේ කියනකොට එතන හිත ගිහිල්ලා ස්පර්ශ වෙන්න ඕනේ. අපිට මේ අභිධර්ම වැඩේ හොඳට කරගන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය කියන්නා වූ විදිහට මේ දැන් කියනවනේ මේ භාෂා වචනක් තියෙනවා. ඔක තියෙන්නේ මෙහෙමයි. චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුය. බලන්ට තියෙන තැන චක්කායතනං. චක්කායතනේ කියලා කියන්නේ අර ප්‍රසාද රූපය. චක්කු විඤ්ඤාණ ධාතුව කියලා කියන්නේ නාම ධර්ම. චක්කායතනං චක්කු විඥාන ධාතුයා. ඊට පස්සේ අර චෛතසික ටික ධර්ම එක්කාසු කරනවා. තම් සම්පයුත්තකානංච ධම්මානං. ඒ විඥාන ධාතුවත් ඒ විඥාන ධාතුව ඇසුරු කරගෙන පවතිනා වූ සම්පයුත්තක ධර්මෙහිවත් චෛතසික ධර්මයන්ටත් පුරේජාත පච්චයේන පච්චයෝ කලින් පුදුනා වූ රූපයක් පසුව උපදින නාමයන්ට වශයෙන් ප්‍රති වෙනවා කියන එක. සෝතායතනං ඒත් ඒ වගේ සෝත විඥාන ධාතුයක් තං සම්පයුත්ත කාණංච ධම්මාන පුරේජාත පච්චේන පචු මේ කාරණේ කියනකොට අපි ටිකක් හිමීට වෙන්න ඕනේ දැන් අපේ මේ මේ ගුවන් උතුලිය හරහා මේ සවනට සිසිරස ගුවන් උතුලිය හරහා මේ ආගෙන ඉන්න පින්වතුන් බොහෝම ඇල්මක් කැමැත්තක් කුසල ඡන්දයක් තිබෙනවා මේ කාරණා ටික මේ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ තිබෙන ක්‍රියාකාරී ස්වභාවයක් ඉත්‍යාසියුම්ව කියවෙන මේ කතාව අහන්න. ඒ වගේම තමයි අපේ පින්වතුන් දැනගෙන තියෙන්න ඕනේ මේක කොහොමද කරන්නේ අර කිව්වනේ ස්ථානෙට හිත යවන්න කියලා චක්කායතනං කියනකොට ඇහි හිත තියෙන්න හිත චක්කායතනං චක්කු විඥාන ධාතුවා එතන හට ගන්නා වූ එතන හට ගන්නා වූ චක්කු විඥානය තන් සම්පයුත්තකානංච ධම්මානං චෛතසික ධර්මයන්ට පුරේජාත පච්චේන පච්චයෝ මේ ඇස පළමුව පහළ වුණා වූ වස්තුවක් හැටියට පිහිට වෙනවා උපකාර වෙනවා කියලා මෙනෙහි කිරීමක් එතන තියෙනවා. හරියට හොඳ විදර්ශනාවක් වෙන සම්මර්ථනයක් වෙනවා. සෝතායතන කන ගාවට යන්න ඕනේ හිත. සෝත විඥාන ධාතුව සද්ද දැනගන්නා වූ හිත. තන් සම්පයුත්තකාරංච ධම්මානං ඒ අසුර කරා වූ චෛතසික ධර්මයන්ට පුරේ ජාත පච්චේන පච්චය වූ ඒ කන කියනා වූ ඒ රූප ටික පුරේ ජාත ධර්මයක් හැටියට උපකාර වෙනවා කාටද චක්කු විඥාන ධාතුවට ඒ වගේම ධාන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ ওই ටික දැන් දිගට යනවා ගාහන ආයතනං ගාහන විඥාන ධාතුය ජීව ආයතනං ජීවහා විඥාන ධාතුය ඒ වගේම කායායතනං කාය විඥාන ධාතුය තං සම්පයුත්ත කානච්ච ධම්මං කායායතනං කියපු ගාම කිසිලුම් නිය නැතුව දත් අග්ගිසි හිතන්න නැතුව නිකන් කාය ප්‍රසාදයේ තිබෙන්නා වූ මේ කය කායායතනං තේජෝ පඨවි තේජෝ වායෝ ග්‍රහණය කරගන්න පුළුවන් තැන ස්පර්ශය මේ කායායතනේ සම්ප කාය විඥාන ධාතුය ඒ කායෙන් ලැබෙන ස්පර්ශයෙන් ලැබෙන ඒ අරමුණු දැනගන්න ස්වභාවය ඒ විඥාණය සතං සම්පයුත්ත කාණංච ධම්මානං ඒ සම්පයුත්තක ධර්මයන්ට පුරිජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා දැන් මේ කියාගෙන කී කොයි පැත්තටද අමංගි පැත්තට ඒ කියන්නේ ඒකට කියනවා අජ්ජත්ත කියලා තමන්ගේ කියලා ගන්න තමන්ගේ කියලා බාහිර අරගෙන තිබෙන්නව පැත්තට ඊට පස්සේ මේක දානවා එළනවා පිටිපල ඒ කියන්නේ පිටට රූපායතන රූපායතන චක්කු විඥාන ධාතුව ඊළඟට බලාගෙන යන දැන් මේ කිව්වේ ආධ්‍යාත්මික ආයතන වශයෙන් මේ කියන්නේ දැන් බාහිර බාහිර ධර්ම ආයතන වශයෙන් රූපායතන වර්ණ රූපය වර්ණ රූපය චක්කු විඥාන ධාතුයා ඇස කියන ඒ චක්කු විඥාන ධාතුවට ඒ සංපයුත්තක ධර්මයන්ට පුරේ ජාති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉස්සර වෙලා කිව්වේ භූමි වශයෙන් ප්‍රසාද වශයෙන් සහ වස්තු වශයෙන්. දැන් කියන්නේ ආරම්මන වශයෙන්. එතකොට රූප ආයතනය කියන්නේ වර්ණ රූපය, ශබ්දය කියන්නේ ශබ්ද රූපය, ගන්ධය කියන්නේ ගන්ධ රූපය, රසය කියන්නේ රස රූපය, ස්පර්ශය කියලා කියන්නේ ධර්මතා තුනක් පඨවි තීජුවයි. පොට්ටපායතන පා විඥාන ධාතුව. තම සංපයුත්තකානංච ධම්මානං පුරේජාත් පච්චේන පච්චේ. අපි මේ සාකච්ඡා කරන අවස්ථාවේදී මේ පිළිබඳව තවත් අපේ පින්වතුන්ට ගැට ගැහෙන තැන් තියෙනවා නම් ගැටළු තැන් තියෙනවා අපි ආමු. දැන් මේක බලන්න මේ පහ කොහොමද හසුරුවලා තියෙන්නේ? ඉස්සර වෙලා පීලියක් යනවා ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට. ඊළඟට ගෝචර රූප හැටියට ගුදුරු අල්ලගෙන යනවා පිටපැත්තට දාලා වර්ණයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට යනවා. දැන් පීලියක් නිකන් මේ මෙහෙම යනවා. දැන් ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවකුත් ඔය ඕකේ තියෙනවා. ඒ තමයි රූප ආයතනය කියන්නේ වර්ණයත්, ශබ්දයත්, ගන්ධයත්, රසයත්, ස්පර්ශයත්. මේ ටික ඔක්කොම හෘදේ වස්තුව ආශ්‍රය කරගෙන පහළවන්නා වූ තව තැනකට බාර වෙයි යනවා. මොකද්ද? මනෝ ධාතුයක්. මනෝ ධාතුවට. එතෙන්ට බාර වෙනවා පිටින් ආපු එක්කෙනා එතෙන්ට බාර වෙනවා වගේ ඒ මනෝ ධාතුවටත් ඒ මනෝ ධාතුව කියනා වූ සම්පටිච්ඡන තුලත පහළ වෙන්නා වූ සිත්තිකට තන් සම්පයුත්තකානංච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චෝ දැන් මේව ඔක්කොම එහි රෙජිස්ටර් වෙනවා වගේ එකක් වෙනවා ඊළඟට කියනවා මෙහෙම බලන්න යම්කිසි රූපයක් නිසා යම්කිසි රූප ස්වභාවයක් ගතියක් නිසා මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි කියලා ඔය පස් විඥාන පහ ඇරුණම තවත් සිතුවිලි පහළ වෙනවනේ මොකක් හරි ධාතුවක් ආශ්‍රය කරගෙන. ඒ ඒවත් තං රූපං මනෝ ධාතුයාච මනෝ විඥාන ධාතුයාච සම්පයුත්තක ධර්මයන්ටත් මේ පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. හැබැයි ඒක කියනවා පොඩි වෙනසක් සමහර වෙලාවට දැන් ඒ කිව්වේ මොකද්ද? ඒ කිව්වේ ඒ කිව්වේ වස්තු රූපේ හෘදේ වස්තු රූපේ පිළිබඳවයි. හෘදේ වස්තු රූපේ පිළිබඳව. ඒක තමයි බාරගන්නේ අනිත් මනෝ විඥාන ධාතු මනෝ ධාතු සියල්ල. දැන් මේ විදිහට මනෝ ධාතුව පහළ වෙන්නා වූ තැන ඒ හෘදේ වස්තුවත් එහෙම නැත්නම් හදේ වස්තු රූපයක් කල්ැතුව ඩිංගක් කල්ැතුව පහළලා තියෙනවා. දැන් මෙන්න මේ කියන්නා ඕ විදිහට තමයි උරේජාත ධර්ම ස්වභාවය සිද්ධ වෙන්නේ. අපිට මේ වෙලාවේදී අපි මේ ටික මෙතනින් අපි සමාප්තියකට යොදා ගනිමු. ඒ වගේම අපි මේ පුරේජාත ප්‍රත්‍ය පිළිබඳ කතා කරන්නේ. හැබැයි මේ පින්වුතුන් හිතාගන්න මේක අවසානයේ නෙවෙයි කියලා. දැන් මම මම මේ ටික දැන් 10ක් විතර තමයි කිව්වේ මේ ටිකේ මේ පින්වුතුන්ගේ හිතවල අතුරාගෙන අතුරාගෙන අතුරාගෙන යන්න ඕනේ. නිකන් ගැට නැතුව යම්කිසි තරමකට තීරෙන වැටෙන විදියකට මේක එලාගෙන අතුරාගෙන යන්න ඕනේ. තව තියෙනවා 14ක් කියන්න. එතකොට ඒ peeliය හොඳට කියාගෙන ගිහිල් ඊට පස්සේ තව වෙන වැඩක් තියෙනවා කරන්න වෙන වැඩක් තියෙනවා ඒකට ටිකක් හොඳට හයිය ගැම්මක් අවශ්‍යයි මේවා එක එක ගැට ගහලා මේ ගන්න දැන් ඔය ගෙයක් හදන්න ලී ගන්නකොට එක එක ලී ගන්න එක ලේසි එක එක ලී ගන්න එක ලේසි ඒ කියන්නේ කුසලී ටිකක් ගන්නවා. මේ වගේම මහතලී ටිකක් ගන්නවා. පෙතලී ටිකක් ගන්නවා. කොහොම වෙනේනිය ගන්න ලේසි. හැබැයි ඒ පෙතලි ඒවා මහත ඒවා උස ඒවා දිග ඒවා ඌව එකට ගලපන තැනක් තියෙනවා. ඒ ගලපන තැන තමයි හරි පරිස්සම් වෙන්න ඕනේ. නැත්නම් ලීගුඩ ගෙනලා දාලා තියාතියක් පුළුවන්. දැන් මේ කරන්නේ ආන්න ඒ වගේ වැඩක්. මේ කොහොම හරි අපේ හිතේ හොඳට පළපදියක් කරගන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ. ඒ නිසා මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට කියලා දෙන්නේ මේ පමණ. තව තියෙනවා කියන්නේ අපි සාකච්ඡා වාරයේදී ඉති කාලේ මේකේ තවත් තීර්ථයක් මේ පින්වතුන්ට වැටහිච්චේ නැති ගැටළු සහගත තැනක් අපි ගලපා ගන්නට පහන්සි ගනිමු. ඒ වගේම සමහර වෙලාවට මේ පින්වතුන් අපිම සමහර සමහර අය ප්‍රශ්නත් අහලා තිබුණා. ඒ සමහර ප්‍රශ්න නම් ඇත්ත වශයෙන්ම සමහර ඒවා නම් බොහොම පොඩි කෙටි පිළිතුරක් දුන්නම ඇති සමහර ඒවා නම් ටිකක් මාතෘකාවක පණක් කියන්න සිද්ධ වෙනවා ඒ නිසා අපි ඒ වගේමුත් ගන්න තියෙන යමක් තියෙනවා නම් අපි මේ පින්වත්න්ට ඒ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක මාතෘකාව අනුසාරයෙන් ධර්මදේශනාවකට ගන්න නැත්නම් මේ වෙලාවට ගැලපෙන යම්කිසි දෙයක් තියෙනවා නම් අපි ඒක මේ වෙලාවට අරගෙන ප්‍රශ්නයට ධර්මානුකූල උත්තරයක් ඔයාට බලමු. මේ පින්වතුන්ගේ කුසල ඡන්දේ ධර්ම ඡන්දේ තව තව දිනු වේවා. මේ ධර්මය හොඳට තේරුම් අරගෙන ගැටළු තැන් निराකරණය කරගෙන ඒ වගේ තිබෙනා අසාරත්වේ නිස්සාරත්වේ තේරුම් අරගෙන ඒ වගේම පරම ශාන්ත වූ නිර්වාණ ධාතුවට සැපත් වෙන්න නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න මේ පින මේ ධර්ම සාකච්ඡාව හේතුපනේ උපකාර වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මේ සෙවන් සර්ණයි පිළිදෙනාටම මේ සම්මාස මේ ජයන්ත මහත්තයා තමයි මේ සාකච්ඡාව මේ මේ වීදී මම හිතන්නේ තුමාගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් කියලා තුමා මේ ඩිස්කනෙක්ට් වුණා ඒකින්ද මම මේ දලත් මහත්තයා කතා කරන අපහසු නම් මේ වෙලාවේ මම ගෞරවයෙන් මේ සෝමදාස මහත්මියගේ ආරාධනා කරනවා ඊට ටික මෙහෙවන්න කියලා ස්වාමීන් මම මුලින්ම ප්‍රශ්නයක් විදිහට අහන්න ස්වාමීන් ඔබ වහන්සේට මුලින්ම කිව්ව උපමා ටික මෙතෙන්දී කොහොමද අපි සම්බන්ධ කරගන්න ඕන මුලින්ම කියපු උපමා ටික ඔක්කොම ගන්නේ පුරේජාත ප්‍රත්‍ය හැටියටයි. ඒ කියන්නේ පසුව හටගන්න මල් වලට කලින් හැදිලා තියෙන ගහ පුරේජාත වස්තුවක් හැටියට උපකාර වෙනවා. කලින් හටගෙන තිබෙනා වූ කොළය පිටුව පසුව ඇඳෙන රූපයට උපකාර වෙනවා කලින් හැදිලා තිබෙන හදාගෙන තිබෙන තිරය පසුව පෙන්නන චිත්‍රපටි වලට සිනමා දර්ශන වලට හේතු වෙනවා කලින් පහළ වුණා වූ කාන්තාව පසුව පහළවන්නා වූ දරුවෙකුට මාතෘය ඒක නිසා මේ පුරේජාත ධර්ම තේරුම් ගැනීමට උදව්වක් හැටියට තමයි කිව්වේ තෙරුවන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා ඒ පැහැදිලි කිරීමේදී මම ඔබ වහන්සේ ධර්මදේශනාව පවත්වාගෙන යන අතරතුර මම අවබෝධ කරගත්තේ පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ රූප ධර්ම වශයෙන් උත් ප්‍රත්‍යෝත්පන්න ධර්ම නාම ධර්ම වෙනවා කියලා ස්වාමීන් වහන්සේ ඒක වැරදිද දැන් ඔය දැන් මල් පළව හටගත්තු කොළය මේ එහෙම නැත්නම් පළව හටගත්තු ගහට මල් සක් වෙනවා කියලා එහෙම කියන්න පුළුවන්ද? ඒක පොඩ්ඩක් එතන පැටලුණා කරුණා කරලා අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේක මේ ඕලාරික උපමාදයක් මේ සාමාන්‍යයෙන් අපේ පින්වතුන්ට තේරුම් ගන්නට කියන්නේ උපමාවයි උපමේය ධර්මයයි වෙනස් වෙනවා මම ඔය ඉස්සරලා කියපු උපමා ධර්මවල කිව්වේ ඉස්සර වෙලා පහළ වෙච්ච දේවල් පසුව පහළ වෙන දේකට උදව් වෙනවා කියන කතාවට උපමා ටික අරගෙන හැබැයි ඇත්තටම අපි මේ උපමා ටික දැනගැනීම නෙවෙයි මේකේ ප්‍රධාන කාරණය. ඒව නිකන් උපකාරක මේ හැන්දි හැදි වගේ කියන්නේ යමක් තේරුම් ගන්නට හැන්දක් හැටියට පාවිච්චි කරන ධර්ම. හැබැයි මේකේ මේ අපි අද මේ කියන කතාවේ නියම තැන එන්නේ නාම ධර්ම එහෙම නැත්නම් චිත්තචෛසික ධර්ම ටිකයි අපේ ජීවිතේ පහළ වෙලා තිබෙන ආධ්‍යාත්මික පහළ රූප ටිකයි. එතනදී තිබෙනවා මේ රූප ධර්ම කියන දේවල් තමයි අරූපී වූ චිත්තචෛසික ධර්මයන්ට පුරේජාත භාවයෙන් උපකාර වෙන්නේ. අර පසුව තමයි ඒව ආධාර කරගෙන නාම ධර්ම පහළ වෙන්නේ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනනේ. ඒක නිසා අර තේරුම් ගැනීම හරි. ඒ කියන්නේ පුරේජාත ප්‍රත්‍ය ස්වභාවයේ තිබෙන්නේ පුරේජාත ප්‍රත්‍ය ලක්ෂණේ ගුණේ තියෙන්නේ ඒ <clears throat> රූප ධර්මයන්ටයි ඊළඟට ප්‍රත්‍ය උපන්න වෙන්නේ අරූපී ධර්මියෝ. චෛතසික ධර්මයේ. ඒක තමයි තේරුම් ගත යුතු ගන්නේ. නමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මම කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව තුළින් යම්කිසි ගැටලු සහගත තැන් තියෙනවා නම් විසඳ ගන්න කියලා පිරුවන් සරණයි. අවිතරයි ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි. සවිනාස වහන්සේ පැහැදිලි කළ විදිහේ අභ්‍යන්තර කියන්නේ චක්කු ප්‍රසාද ලෙස ගත්තාම චක්කායතන චක්කු විඥාන ධාතුයා කියලා ඒක ඒක හතරක් තේරුණා. ඊට පස්සේ බාහිර පැත්තට ගත්තාම ආරම්භන ලෙස රූපායතන කියන වර්ණ කියන ගෝචරේ පැත්තට බලවත් ඒකත් හරි ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව සම්මාස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? ධාතු මනෝ ධාතුයන කියන එක. ඒක කොහොමද වෙන පොඩක් මේ දෙක එකතුවක් හැටියට දේශාවදාන තේන්නේ දැන්. සකා සාදු රූපය ඊට පස්සේ බාහිර ගෝචර රූපයත් එක්ක සම්බන්ධ වීමක් හැටියට මේ ස්වාමීන් වහන්සේ කියන පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් පැහැදිලි කරන්න කරනවා. ඉතින් කරනවා. ඒකේ තියෙනවා මහත්තයා මේ දැන් අපි යම්කිසි රූපයක් දැක්කාම ඒ කියන්නේ ඒ කියන්නේ චක්කු විඥාණයෙන් ගත්තයින් පස්සේ චක්කු විඥාන හත අටක් ඕකේ පහළ වෙන්නේ නැහැ. ඕකේ එකයි පහළ වෙන්නේ. මොකක් හරි දෙයක් අරමුණු කරගෙන පහළ වුණට එකයි. ওই චක්කු විඥාණයට පුළුවන්කම තියෙන්නේ ඒකේ තිබෙන්නා වූ වර්ණ ග්‍රහණය පමණයි. වර්ණයේ දැන ගැනීම පමණයි. එච්චරයි. හැබැයි චක්කු විඥාණයට වර්ණයේ තිබෙන හොඳ නරක වර්ණයේ තිබෙන්නා වූ වටිනා නොවටිනාකම් ඔය හරියක් කරන්න බෑ. ඒම හයියක් හත්තියක් චක්කු විඥාණයට නැහැ. එහෙමයි. දැන් එතකොට චක්කු විඥාණයට වැඩිච්ච ඒ ඒ කියන්නේ චක්කු විඥාණය දැනගත්ත ඒ වර්ණය ඒ එක්කම බාර වෙනවා මේ ඒ එක්කම පහළ වෙනවා මේ ඇතුළත පහළ වෙනවා මේ හිතක් බාර ගන්න හිත. අපි අපි හිතමු මෙහෙම. චක්කු විඥාන ඇරෙනකොට තවත් ඇතුළත පහළ වෙනවා මනෝ මේ කිය සිතුවිලි සිත් ඒවට මෙතන පහළ මෙතන භාවිතා කරන මහත්ය වචන දෙකක්. අපි ඒවට කියන්නේ මනෝද්වාරිකය කියලා කියන්නේ නැහැ. ඒ මනෝද්වාරික කියන්නේ නැති මනෝද්වාරික වශයෙන් වෙනම සිත් පීලියක් යන හින්දා මෙතනදී පාවිච්චි කරන ඒ වෙනුවට වචන දෙකක්. ඒ වචන දෙක තමයි මනෝ ධාතුව. මනෝ විඥාන ධාතුව. හැබැයි මේ මනෝ ධාතුව කියන එකත් මනෝ විඥාන ධාතුව කියන නමින් හඳුන්වන එකත් ඇවිල්ලා ඒවා රූප නෙවෙයි. ඒවා ඇවිල්ලා මේ නාම ධර්ම. ඒ කියන්නේ චිත්ත වීතියක වැඩ කරන්නා වූ මේ සිත් සිත් මේක තවත් විදියට මම කියන්නම්. දැන් මේ අපේ පින්වත් සෑම දිනාට මේවා අහලා අහලා අප හොඳට අහන්න. මෙන්න බලන්න. අපි මොකද්ද ගන්නෙ? අපි ගම්පු සුපුරුදු ඇහැම දැන් අපි ඇහැට අපේ ඇහැ ඉදිරි රූපයක් පහළ වෙනවා. හට ගන්න. ඒ රූපේ අපේ ඉතින් අපි ඇහැ ඇහැ ඒ පැත්තට ඇරලා හරවගෙන ඉන්න නිසා ඒ රූපයේ අර වර්ණ ගතිය ඒකේ තියෙන තද ගතියවත් ඒ රූපයේ තියෙන වටිනාන වටිනාකම්වත් මොකක්වත් නෙවෙයි අර උඩ පැත්තෙන් තියෙන ඒ රූප ගොඩේ උඩ පැත්තෙන් තියෙන අර පාට කෑල්ල පාට කෑල්ල නිකන් හැපි තැවරි ගෑවි යනවා මේ අපේ චක්කු ප්‍රසාදේ. ගෑවි යනකොට ඕක ගිහිල්ලා තට්ටු කරනවා ඒ එක්කම භවංගය. භවංගය කියන එක ඇවිල්ලා මේ ඇත්ත වශයෙන්ම ඒක චක්කු විඥානයක් නෙවෙයි. එතකොට එතෙන්ට කියන නමක් තියෙනවා. ඒක මන් දැන් කියන්නේ අපි කියන භවංග. ඊට පස්සේ භවංග චලන. භවංග චලනය චක්කු විඥානේ නොවේ. ඊළඟට භවංග උපච්ඡේද චක්කු විඥානේ නොවේ. ඊට පස්සේ පංචද්වාරාවචන. ඒකත් චක්කු විඥානේ නොවේ. ඊළඟට ඔය චක්කු විඥාන නමින් පහල කතා කරන්නේ නැති හිත් එකක් පහල වුණානේ. ඊළඟට ඒවට කියනවා ඒ පහල වුණාට පස්සේ හිතට කියනවා චක්කු විඥානය කියලා. ඔන්න එකක්. ඒ කියන්නේ අමු අමේ රූපය කොටාගත්ත තැන. ඊට පස්සේ පහල වෙනවා සම්පටිච්ඡන සිත්. ආනි සම්පටිච්ඡන සිත චක්කු විඥානයක් නොවේ. ඊට පස්සේ පහළ වෙන සම්තිරණය. චක්කු විඥානයක් නොවේ. මෙන්න මේ සම්පටිච්ඡණයට කියනවා මේ සම්පටිච්ඡණයට කියනවා එතනදී ඔය මේ කතාවේදී අපි සම්පටිච්ඡන හිත කියලා කියන්නේ නැතුව ඒකට කියනවා මනෝ ධාතුයි කියලා. මනෝ ධාතුව ඇත්තටම පහළ වෙන්නේ ඔය මනෝ ධාතුව කියන ඔක හිතක්. ඒ කියන්නේ චක්කු විඥාන ඇස බාරගත්ත රූපය නිකන් මේ එයාට බාර දුන්නා වගේ. බාර ඇසෙන් දැකපු රූපේ එතෙන්ට බාර වුණා වගේ. ඔන්න සම්පටිච්චනේ ඒකට කියන මනෝ ධාතුවේ කියලා. ඊට පස්සේ එතනින් එහාට පහළ වෙන්නා වූ සිත් තියෙනවා. සම්තිරණ, වොත්තපන, ජවන මෙන්න මේවට කියනවා මනෝ විඤ්ඤාණ ධාතුයි කියලා. දැන් බලන්න මනෝ ධාතු තියෙනවා මනෝ විඥාන ධාතු තියෙනවා චක්කු විඥාන තියෙනවා දැන් මේ මේ කතාවේදී මේ පටිච්ච කියන්නේ ප්‍රත්‍ය කතාවේදී ඔය කියනා දේවල්ට වෙන වෙනම නම් තියලා තියෙන්නේ මනෝ විඥාන ධාතු ගොඩක් දැන් ඔය සම්පටිච්චන මනෝ ධාතුව හැටියට පාවිච්චි කරන්න මහත්තයා සිත් තුනයි ඒ තමයි පංචද්වාර ආවජ්ජනයයි සම්පටිච්ඡන දෙකයි. ওই දෙකට කියන මනෝ ධාතු කියලා. හැබැයි මේ බලන්න මේවා දැන් දැන් තවත් විදිහට හිතන්න බලන්න. දැන් අපි රූපයක් ඇහැ අරගෙන බලාගෙන ඉන්නකොට චක්කු චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. ඕක ගිහිල්ලා ඊට පස්සේ ඇත් එක පියාගෙන නිදාගෙන ඉතින් හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා. දැන් මේ වෙලාවෙදි මොනවද පහළ වෙන්නේ? මෙන්න මනෝවිඤ්ඤාණ පහළ වෙනවා. මනෝවිඤ්ඤාණ ධාතු. මනෝවිඤ්ඤාණ ධාතුවට ඒ විදිහට නිදාගෙන ඉන්නකොට හිතන්න හිතන්න හිතන්න හිතන්න හිතන්න මොකද්ද උපකාර උනේ? අන්න රූප ආයතනෙ, ශබ්ද ආයතනෙ, ගන්ධ ආයතනෙ, රස ආයතනෙ, පුට්ටබ්බ ආයතනෙ. දැන් ඔය ඉස්සෙල්ලා දැකපු දේවල් ටිකනේ පස්සේ හිතන්නේ. අහපු ටිකනේ හිතන්නේ. හිතන් ගඳ සුවඳ ඔක්කොම ටික ඉස්සෙල්ලා ආපු ඒවානේ පස්සේ පස්සේ පස්සේ පස්සේ හිතන්. ඔන්න ඔය නිසා කියනවා මනෝ ධාතුවට වැඩ දෙන්නේ. මනෝ විඥාන ධාතුවට වැඩ දෙන්නේ මේ කලින් දැකපු ඒවානේ. ඒ නිසා තමයි කියන්නේ මනෝ ධාතුවච මෙහෙමයි කියන්නේ. දැන් මේව වැඩ කරන්නටත් තව තියෙනවනේ මේ ඒවටත් ආධාරයක් එපායි. මොකක් හරි දෙයක් තියෙන්න එපායි. ඒ මනෝ ධාතුව පහළ වෙන්නේ මනෝ විඥාන ධාතු පහළ වෙන්නේ යම්කිසි රූපමය ගුණයක් ආශ්‍රය කරගෙන යම් රූපං නිස්සාය යම් කිසි රූපමය ගුණයක් ආශ්‍රය කරගෙන කිට්ටු කරගෙන යාලු කරගෙන ඒකටත් අවශ්‍ය අන්න ඒ රූපයට තං රූපං ඒ ඒකට කියනවා හෘදේ වස්තු රූපය කියලා. ඒ දෙක තමයි මනෝ ධාතුවටයි මනෝ විඥාන ධාතුවටයි මේ පුරේ ජාතිපත්තියෙන් පත්ති වෙන්නේ. මේක වැටෙන්න ඇත කියලා මං හිතනවා. බලමු කොච්චරක් දුරට ග්‍රහණය වුණාද කියලා. මේ කවුනාක රැඳෙනවා මං සම්බන්ධ කරන සම්බන්ධතාවය වුණේ බිස්නස් එකේ සිරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඇත්තටම මමත් අහන්න හිතියේ ප්‍රශ්නයක් මේ ඊළඟ කොටසදී ස්වාමීන් වහන්ස වහන්සේ කාණ්ඩ හතරක් පැහැදිලි කරලා දුන්නා මේ පුරේජාතපත් ප්‍රත්‍ය සම්බන්ධයෙන්. එතකොට වහන්සේ හතරවෙනි එකට කිව්වේ යම් ඒ කියන්නේ ධම්මායතනෙන් ඇති වෙන දෙයක්. ඒ කියන්නේ ධර්මයකට රූප රූපාරම්මණයක් එනවා කියලා. දැන් ඇසෙන් කනෙන් නාසයෙන් මම මේ මට පැහැදිලි වුණ විදිහ ස්වාමීන් වහන්සේ ඇස කන නාසය දිව කයින් ගන්න අරමුණු ධම්මායතනයේදී ඒ ඒ රූප සංඥාව මේ ට අර පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ඒ ධම්මවලට එතනත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කළා හෘද වස්තු රූපේ ආධාර වෙනවා කියලා. ඒ අවස්ථාවටත් ඔය ඔබ වහන්සේ පැහැදිලි කරපු එක ගැළපෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ හතරවෙනි අවස්ථාවට තෙරුවන් සරණයි. ගැළපෙනවා මෙහෙමයි තියෙන්නේ හතරවෙනි අවස්ථාව කියන්නේ මෙහෙමයි තියෙන්නේ දැන් මේ ඔය නාම ධර්මයක් කියන නාම ධර්මයක් වෙන මේ චක්කු විඥාණය සෝත ආදී දේවල් අපි නිතර කතා කරන නිසා ඕක ඔය නමින් හසුරුවා ගන්නට හරි ලේසි. ඇසේ හිත පාල වෙනවා, කනේ හිත පාල වෙනවා කියලා කියන්න ලේසි. හැබැයි ඇසේ හිත පහළ වෙන්නේ නැති තැන් තියෙනවා. කනේ නාසේ දිවේ ශරීරයේ ආධාරයක් නැතුව මේ හිත් පහළ වෙනවා. එතකොට ඒව මොනව ආධාර කරගෙනද පහළ වෙන්නේ? එතකොට ඒවටත් ඇත්ත වශයෙන්ම වෙන් වෙච්ච මනෝ ධාතුව එහෙම නැත්නම් මනෝ විඥාන ධාතු කියන දේවල් ඒවටත් පහළ වෙන්න යම්කිසි රූපමය ආධාරකයක් අවශ්‍යයි. රූපමය ආධාරයක් අවශ්‍යයි. සමහර අය කියනවා ඒක මේ ශරීරය ආශ්‍රය කරගෙන පහළ වෙනවායි කියලා. ශරීරය ආශ්‍රය කරගෙන පහළ වෙන්නේ පොට්ටබ්බ එපමණයි. හැබැයි අර දැන් මේ තව මේ විදිහට හිතන්න බලන්න. අපි නිදාගෙන ඉන්න වෙලාවේදී නිදාගෙන ඉන්න වෙලාවේදී පහළ වෙන්නේ භවංග සිත්නේ. ඔය භවංග සිත් ඔය ඒත් ඇත්ත වශයෙන්ම මේ විඥාන ධාතු තමයි. මනෝ මේ ධාතු තමයි. මනෝ විඥාන ධාතු මනෝ ධාතුවේ කියන්නේ. එතකොට ඒවා සිතුවිලිනේ. අපි ඒ සිතුවිලි ඒ භවංග සිත්තික පහළ වෙන්න. එහෙම නැත්නම් හීන දකින්න. හීන දකින්න වෙලාවේදී ඒ සිතුවිලි ටික පහළ වෙන්න රූපමය වස්තුවක් ආධාර විය යුතුයි. හැබැයි ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඇහැ පාවිච්චිට ගන්න බෑ. කන් දෙක නිස්සල වෙලා ඉන්නේ. එහෙනම් කන ඒව පාවිච්චි කරන්න ආධාර කරගන්නටත් බෑ. නාසයත් නෑ. වැඩ කරන්නේ නෑ. දිවත් නෑ. ශරීරයත් නෑ. එහෙනම් මේ පහ නැති වූ කල ඒ ඇතුළත වැඩ කරන්නා වූ සිත්වලට භූමිගත වූ වස්තුගත වූ කේන්ද්‍රීය වූ යාලු වුණා වූ පිහිටා සිබෙන්ට පිහිටා සිටින්න හේතු වන්නා වූ දෙයක් තිබීජ. අන්න ඒක තමයි යං රූපං නිස්සාය කියලා කියන්නේ ඒ තමයි හෘදේ වස්තු රූපය. ඒක නිසා හෘදේ වස්තු රූපය ඒ හෘදේ වස්තු රූපයත් ඉස්සර වෙලා පහළ වෙලා ඊට පස්සේ පසුව පහළ වන්නා වූ දේවල් වලට උදව් වෙනවා. මේ විදිහට හිතන්න බලන්න එකක් කියන්න. දැන් චිත්ත වීතියක ගත්තයින් පස්සේ භවංගය පටන් ගන්න භවංගය තියෙන වෙලාවේ තමයි යම්කිසි රූපයක් පහළ වෙන්නේ. ඒ ඒ රූපේ තමයි ඔක වදින්නේ. එතකොට ඒ රූපය දකින්න අවස්ථාව වෙනකොට චිත්තක්ෂණ පහක් ගත වී ඉවරයි. භවංග භවංග චලන උපච්ඡේද පංචද්වාරාවජන චක්කු විඤ්ඤාණ. ඔය හරියට එනකොට මහන්තරමණයක් නම් අතිමහන්තරමණයක් නම් දැන් හරියට එයා දකින්නේ ඒ ඇහැ චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ චිත්තක්ෂණ පහක් පරණ වී ඇත්තා වූ රූපයක් ආධාර කරගෙනයි. එතකොට චක්කු විඥානයේ දකින්නේ චිත්තක්ෂණ පහක් පරණ වූ රූපයයි. එච්චරයි. ඊට පස්සේ ඒ චිත්තක්ෂණ පහක් පරණ වූ රූපයක් දැකලා ඒ බලපු ඒ වර්ධගත් චක්කු විඥාණයෙන් හසු කරගත්ත ඒක ඊට පස්සේ මේ සම්පටිච්ඡනසිත පහළ වෙන්නේ 6 වෙනි අවස්ථාවේ. ඒක මනෝ ධාතුව. ඒ මනෝ ධාතුවට දැන් බලන්න බෑනේ. ඒ ඉස්සෙල්ලා බලපු එකක ඡායාව තමයි එයා බාර අරගෙන සිත් පහල කරන්නේ. මනෝ ධාතුව. ඊට පස්සේ ජවන් යනකොට මනෝ විඥාන ධාතුව. ඒවට වැඩ කරන්නට මේ තියෙන්නේ අර ඉස්සෙල්ලා ගත්ත එක. එතකොට මේ පස්සේ ඇති වෙන සිත් ටික පහළ වෙන්න පහළ වෙන්න ආධාර වෙන්නේ අර ඉස්සරලා කලින් පහළ වෙලා තිබෙන්නා වූ මේ කලින් පහළ වෙ තිබෙන්නා වූ පොදේ වස්තු ඒකයි මේකෙන් කියන්නේ. මේක මේ වැටහුණාද නැද්ද? ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම මම මේ ඔබ වහන්සේ පැහැදිලි කරනකොට මේ වෙලාවේ මට තේරුණා ඉස්සෙල්ලා මට හිතුනේ මනෝ ධාතුවට මේ ගොදුරු වෙන්නේ රූප සංඥාවක් නේද සංඥාමය රූපයක් නේද කියන අදහසින් මම මේ ප්‍රශ්නේ ඇහුවේ මම මේක තව ටිකක් පැහැදිලි කරගන්නම් නැවත වාරයක් ධර්මදේශනාව අහලා ස්වාමීන් වහන්සේ පෙරලන් සරණ. හයි. පෙරලන් සරණ. ගානක් සාමාන්‍යයෙන් මොනවාද ප්‍රශ්නේදී මේ සිනමාජන ප්‍රශ්නේදී මට මේ පොඩි ප්‍රශ්නයක් ආවා ගානක් දැන් අප කුඥාණයට උපකාර වෙන්නේ ඒ විදිහට ගත්තම අර කලින් ඇතිවෙච්ච ඒ චක්ඤ්ඤාය දැන් චිත්ත වීතිය පස්වෙනි අවස්ථාවේදීනේ. එතකොට ස්වාමීන් වහන්සේ චිත්ත වීතියෙන් එතකොට අනිත් චිත්තික ඒ කියන්නේ මනෝ ධාතු මනෝ විඥාන ධාතු වලට ඒ එතකොට උදව් වෙන රූපය සදේවක් රූපය කියලා ගත්තොත් ඒකත් දැන් ස්වාමීන් වහන්සේ අර චිත්තක්ෂණ 17 17 වගේ යනවා නම් එතකොට ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙදීම ඒකට උදව් වෙන්නේ කොයි වෙලාවෙත් මේ චිත්තක්ෂණයක තියෙන වගේ මේ හදවස්තු රූප රූප પરම්පරාවක් ස්වාමීන් වහන්සේ ඒකත් අර තුන්වෙනි අවස්ථාවේ හරි පස්වෙනි අවස්ථාවේ හරි ඒ වගේ තියෙන එකක්ද ස්වාමීන් වහන්සේ එතනදී පහළ වෙන්නේ ඒ වෙලාවට තිබෙන්නා වූ ප්‍රාණවත් වූ හොඳට ශක්ති සම්පන්නව තිබෙන්නා වූ වදින් වදින්නා වූ රූපයක් දැන් දැන් ඔය හොදේ වස්තුව කියන එක හොදේ වස්තුවේ තිබෙනවා මණ්ඩියක් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම හෘදේ වස්තුව ඔය හෘදේ වස්තුවේ තිබෙනවා චිත්තක්ෂණ එකේ පරණේවා තියෙනවා චිත්තක්ෂණ දෙක පරණ වෙච්ච රූප තියෙනවා චිත්තක්ෂණ තුන පරණ වෙච්ච එක තියෙනවා හතර පහ තියෙනවා මැදහැට වැටිච්ච එක තියෙනවා අගිසෙට වැටිච්ච එක තියෙනවා මැරීගෙන යන ඒවා තියෙනවා මෙතන ගන්නේ ඒ වෙලාවට මේ හරියටම ඒ රූපේට වද්දා ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නා වූ කොටස පමණයි ඒ පහළ වෙන්නේ ඒ හොඳට හයිය තියෙන ඒක අරමුණු කරන්න පුළුවන් ශක්තිය තියෙන එක විතරයි. ඒ හැබැයි සමහර වෙලාවට මැරිගෙන මැරිගෙන යන ඒවා ගොඩාක් මැරිගෙන යන ඒවා දන්නේ නැහැ. හොඳයි සාමි. ඒකට ස්වාමීන් වහන්සේ නිකන් ඒකත් අර ඒ දැන් චිත්ත වීතිකම ගත්තත් ඒක භාවංග භාවංග චලන වලත් ඒක සිතේදී අර ඒක අවස්ථාවේ තියෙන මේ රූප කලාපයක මේ කොළම එකට පැන පැන යන්න පුළුවන් වගේ වෙන්න පුළුවන් නේද සමහර ඒ කියන්නේ පළවෙනි එකේදී අපි හිතමු ඔන්න පළවෙනි මේ පස්වෙනි අවස්ථාවේ මේ ප්‍රබලව තියෙන මේ චිත්තක්ෂණයක තියෙන රූපයක් මේ අල්ලගෙන ඉන්න පුළුවන් බාහංග බාහංග චලන වෙනකොට එතකොට වෙන රූප කලාපයකට පැන්නේ ඒකේ ප්‍රබලයක් අල්ලගන්න වගේ පුළුවන් ඇත්ත වශයෙන්ම ඔතන යන්නේ අරකට ගැළපෙන්න යන්නේ අරකට ගැළපෙන්නයි යන්නේ. දැන් ගැළපෙනවා කියලා කියන්නේ ඔය ඔය කතාව මේ ඇත්ත වශයෙන්ම මේ පංචද්වාරාවජන චිත්ත වීතියකට තමයි ඔක සම්බන්ධ කරන්නේ. ඕක මේ අපි කිව්වට මේ අපි මනෝද්වාරයට ගිහිල්ලා ගලපන්ට ගියාට ඇත්ත වශයෙන්ම මේක මේ පංචද්වාරාවජන චිත්ත වීතියක් ඕක. මනෝද්වාරාවචන චිත්ත වීති කියලා වෙනමම જાතියක් තියෙනවා. ඒ මනෝද්වාරාවචන චිත්ත වීති වල පහළ වෙනකොට ඒ චිත්ත ක්‍රියා ස්වභාවය සහ රූප ආරම්ම ස්වභාවය හරියට බවංගෙන් පටන් ගන්නවා. ඒ වගේම දැන් මේ මේකෙදී ටිකන් අර අපිට තේරුම් ගන්න පුළුවන් නිකන් බාගට ගිහිල්ලා අහකට පැනපයක්. දැන් දැන් මේ ඔකේ පටලවිල්ලක් තියෙනවා එකක් තමයි අපි හිතමු ප්‍රතිසා අපි හිතමු මෙහෙම මේ සම්පටිච්චන අවස්ථාවේදී පහළ වෙන්නා වූ සම්පටිච්චන අවස්ථාවේදී පහළ වෙන්නා වූ ඒකට ඒ හදේ වස්තු රූපයකට පැනපු ගමම නිකන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඒ රූපය නිකන් භාගයක් දුර ගිහිල්ලා වැඩ නැතුව නිකන් ඉන්නවයි කියලා. අන්න එහෙම එකක් හිතෙන්න පුළුවන්. හැබැයි මේක ගන්න ඇත්ත වශයෙන්ම ඡායාව ගත්තා චක්කු විඥාණයෙන් ඇතිවෙච්ච ඡායාව අරගෙන අරක ආධාර වෙලා මේකට හැරිලා චිත් වැඩ කරන එක විතරයි සිද්ධ වෙන්නේ. මේකේ අපේ ධර්ම මේ ස්වභාවය එහෙම නැත්නම් මේ පින්වතුන් තවත් මම හිතනවා මේ පොඩි හොඳ අවබෝධයක් හදාගත යුතුයි. අපි මේවා අහපු ඒවා තමයි මනෝද්වාරික චිත්ත වීති සහ පංචද්වාරාවජන චිත්ත වීති වල ආධාරක රූපය. එතකොට මේ ප්‍රශ්නය ගොඩාක් निराකරන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සමාන අම්මලකට අයින් වෙන්න සිද්ධ වුණා මේ ප්‍රශ්නයක් නිසා තාක්ෂණික ස්වාමීන් වහන්සේ අපි හැමදාමත් වගේම ඇහෙන දෙයක් නිතර කතා වෙන දෙයක්කුත් තමයි ඒක ඒ කතා වෙන දේ මේ පුරේජාත ප්‍රත්‍ය ගැන කතා කරනකොට ධර්මක වෙනසක් වගේ තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පරිසම්බිදා මාර්ගයේදී අර වස්තු ඥානත් ඥානයත් ඒ වගේම ගෝචර ඥානත් ඥානයත් කියන තැනදී අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියලා කියනවා මේ ඇසත් ගැනත් රූපය ගැන එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. ස්වාමීන් වහන්සේ එතකොට ඒකයි පුරේජාත ප්‍රත්‍යය කියන එක ගලප ගැනීමේ අපහසුතාවය තියෙන මම හිතන්නේ මේ කලිමුත් කෙටියෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒක කොහොම ස්වාමීන් වහන්සේ අපි එතකොට හොඳින් තේරුම් ගන්නේ දැන් කලින් නොතිබී හටගත්තා කියනකොට අපිට පුරේජාත්‍යයක් ගැන කතා කරන්න බැරි බෑ වගේ තත්ත්වයක් හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒක කොහොමද අපි තේරුම් ගන්න කියන එක පොඩ්ඩක් විස්තර කරගත්තා නම් ස්වාමීන් වහන්සේ පිරුවන් සම්මා මේ ওই දෙකම හොඳට ගැලපෙනවා ඒ තමයි ඒ රූපය ගත්තයින් පස්සේ අහුත්වා සම්භූති ඒ කියන්නේ ඒ රූපය ඉස්සර වෙලා තිබිලා නැහැ අලුත් එකක්. ඒ වගේම නැති වී යෑමට තියෙනවා දෙයක්. එතන කරන්නේ මේ එතන ක්‍රියාවක් තියෙනවා. పూర్ව ක්‍රියාව සහ සම්පූර්ණ ක්‍රියාව කියලා. ওই දෙකේම තියෙනවා. ඒ කියන්නේ සම්භූතිය කියලා කියන්නේ හට ගන්නවා කියන එකයි. හට ගන්නවා කියන ක්‍රියාව දිහා බලන්න ඒ හටගන්නවා කියන ක්‍රියාව යමකට බාරයි. යම ඔකවිල ක්‍රියාවම ක්‍රියාත්මක වෙන එක යම් කිසි දෙයක ආකාර විශේෂයක් ගැන කියන්නේ. සම්භූති හටගන්නවා. ඒ හටගන්න දේ තිබිච්ච දෙයක් නෙවෙයි. ඒකයි අහුත්වා සම්භූති. ඊළඟට කියනවා නැති වෙනවා. විනාශ වෙනවා. ඒ විනාශ වෙලා කියලා කියන එකත් ඇවිල්ලා යම්කිසි දෙයක ක්‍රියාකාරී ස්වභාවයක්. ඒ ක්‍රියාකාරී ස්වභාවයෙම ක්‍රියාකාරීත්වය නෙවෙයි යම්කිසි දෙයකට සිද්ධ වෙන ස්වභාවයක් කියන්නේ. එතකොට ඒ ක්‍රියාව සිද්ධ වෙන්න නැති වෙන්න නම් විනාශ වෙන්න නම් යම්කිසි දෙයක් තියෙන්න ඕනේ. ඒකයි ඒකෙන් කියන්නේ. ඒකේ තියෙනවා ඔය පුරේජාත ස්වභාවය උරේජාති ස්වභාවයේ මේ ඒකේ තියෙන මෙහෙම විපස්සනා වශයෙන් බැලීමේදී ওই විදිහට බලනවා යම් කිසි දෙයක් නැතුව තිබිලා හට ගන්නවා. හැබැයි හටගත්ත දේ ඉසල තිබිච්ච එකක් නෙවෙයි. තිබිච්ච දේ නැති වෙනවා නැති වෙන දේ තිබිච්ච එකක්. ඒ මොහොතකට. එතකොට අර මේ ඔය මෙතන කතා කරන්නේ පුරේ જાතේ නාම රූප වෙනම ගලපලා ඊට පස්සේ නාම ධර්ම වෙනම හදාගෙන ගොඩක් කරගෙන රූප ධර්ම වෙනම හසුරුවලා ඒ රූප ධර්ම වල යම්කිසි උපකාරක ස්වභාවයක් නාම ධර්මයන්ට තිබෙන ආකාරය බලන්න. දැන් ওই දෙකම බැලුවොත් එහෙම මෙහෙමයි වෙන්නේ. ඉස්සර වෙලා බලන්න රූපය ගත්තන් පස්සේ අහුත්වා සම්භෝති හුත්වා න භවිස්සති මේ ඉස්සර වෙලා තිබිලා නැති වෙච්ච දෙයක් හටගත්තා රූපය තිබිච්ච දේ නැති වී ගියා. ඒ වගේම තමයි අහුත්වා සම්භෝති නාමය හුත්වා න භවිස්සති නාමය නැති වෙලා යනවා. ඒකේ රූපය රූපේ හැටියට තේරුම් ගන්න ඕන නාමයෙන් නාමයේ හැටියට තේරුම් ගන්න ඕන ඒ දෙකටම ආවේනික ಗುಣ ස්වභාවය තමයි ඕක කියන්නේ මේක කියන්නේ නෑ මේ නාමයේ තිබෙන්නා වූ ගතිය රූප නාමයට රූපය ප්‍රත්‍ය වෙනවා කියන කතාව ඔය පටිසම්භිදාවේ වස්තු රූපය කියන එකේ ඒකේ කෙලින් කියන්නේ නැහැ. ඒක වෙනම විදියක්. මේක තේරුණාද? තරුණක තේරුණා ස්වාමීන් වහන්සේ එතනදී අර මේ අපි ගත්තොත් එහෙම දැන් ඔය මේ අවිජ්ජා සම්භූතං කර්ම සම්භූතං ආහාර සම්භූතං ඒ විදිහට දැන් ආහාර කර්ම සංහා අවිද්‍යාවෙන් හටගන්නවා පෙර නොතිබීම හටගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන වගේ අර්ථයක් තමයි අපි සිංහලෙන් තේරුම් ගන්න ඉන්නේ. එතනදී ඒ කියන්නේ ඇත්තටම මේ අර අපි ගත්තොත් යමක් දිහා බලනකොට බලනවා කියන තැනදී ගත්තොත් ස්වාමීන් වහන්සේ එතනදී කියන්නේ නැද්ද ඇත්තටම දැන් ඒ බලන වෙලාවේ නැතුවම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා වගේ කියන්නේ හරියට ඒක කියනකොට තේරෙන්නේ අපි දැන් ওই චිත්තක්ෂණ ගැන කතා කරන හින්දා හරියට නිකන් මේ එක චිත්තක්ෂණයකින්ම ඉවර වෙනවා වගේ ගතියක් වගේ තමයි තේරෙන්නේ කලින් තියෙන්නෙම නැතු ඒ මං හිතන එතනයි අපිට निराකරණය කරගන්න වෙන්නේ කියලා. සාමාන්‍ය විදිහටම රූපයක් හට ගන්නවා. ඊට පස්සේ ඒ තියෙන චිත්තක්ෂණ ප්‍රමාණය තිබිලා නැති වෙනවා කියන අර්ථයද ස්වාමීන් වහන්සේ එතනින් අපි ගන්න තියෙන ස්වාමීන් වහන්සේ. නාම මේ මේකයි තියෙන්නේ. අපි දැනගත්තා කල්ැතුවම මේ වාගේ තිබෙන්නා වූ මේ විශේෂිත ආයු කාල. ඒ ආයු කාල තමයි රූපයට අයිති යම්කිසි ආයු කාලයක් තිබෙනවා. ඒ වගේම තමයි නාමයට අයිති යම්කිසි ආයු කාලයක් තිබෙනවා. ඒක කවදාකවත් ඕකෙන් මේ නාම ධර්ම එකට පහළ වුණා හෝ වේවා ළඟින් පහළ වුණා හෝ වේවා ඒකේ ආධාර කරගෙන පහළ වුණාය හෝ වේවා කවදාකවත් ඒකේ තිබෙනා වූ ඒ රූපයක තිබෙන ආවුස කවදාකවත් අනිත් එකට සම වෙන්නේ නැහැ නාම ධර්මයකට. ඒ නිසා අපි මේ කාරණේ තේරුම් ගැනීමේදී රූපේ සම්බන්ධයෙන් අවුත්වා සම්භූති කියලා කියනකොට අපි රූපේට රූපේ අවශ්‍යත් එකයි සලකන්න ඕන වෙන්නේ. ඊට පස්සේ නාම ධර්මයන්ගේ අහුත්වා සම්භූතිය කියලා කියනකොට නාම ධර්මයන්ගේ හැටියට තමයි ඒක සලකන්න ඕනේ. දැන් ඒක තියෙනවා මෙහෙම උපාදීය තිතිය භංගී කියලා අවස්ථා තුනක් කතා කරනවා නාම ධර්මයක. එතකොට හිතක සහ ඒකත් ඇති ඇතිවෙනා වූ සම්පයුක්ත ධර්ම ගුණය එතකොට සිතක් චෛතසිකක් ධර්මත් තුනට ඔක්කොම එකට පහළ වෙනවා. ඒ කියන්නේ එතකොට චිත්තක්ෂණ තුනයි තියෙන්නේ. පොඩි චිත්තක්ෂණ තුනක්. ඒ කියන්නේ උපාදයක් හැදෙනවා. ඒ වාගේම පිටියක් තිබෙනවා, භංගයක් තියෙනවා. එතකොට එතනදී බලනවා නම් ෂණ මේ ෂණයට අනුව සන්තතියට නැතුව ෂණයට අනුව බලනවා නම් උපාදයක් වුණා, ටිතියක් වුණා, භංගයක් වුණා. ඒ නාම ධර්ම. එතකොට චිත්තක්ෂණ එකක් ආශ්‍රයේ තමයි ඕක සලකන්නේ. එතකොට තව එකක් තිබෙනවා මෙහෙම. මේ ඒක තමයි රූපේ දිහා බලනකොට චිත්තක්ෂණ එකදී හට ගන්නවා, තිතිය දීර්ඝ වෙනවා, ඊට පස්සේ භවංගයේ ඊට පස්සේ බිඳී යෑමේදී චිත්තක්ෂණයකදී බිඳී යනවා. එතකොට ඒක බලන්න ඕනේ රූපයේ තිබෙන්නා වූ දීර්ඝය කියලා. ඔය එක විදියක්. ඔය රූපයේ තිබෙන්නා වූ රූපයේ තිබෙන ආවසයට ගලපලා බැලීම ඒ විදියට නාමයට තිබෙන ආවසය ගලපලා බැලීම ඒ විදියට. ඔක ෂණ සම්බන්ධයි. තව තිබෙනවා මෙහෙම සන්තති සම්බන්ධයි. සන්තතියක් කියලා කියන්නේ පේලියක්නේ. ඒ වගේම මේ රූප පේලියක් හරි මොකක් හරි දෙයක් නේ. එතකොට ඒ යම්කිසි දෙයක් සිද්ධ වෙන්න දැනෙන්න පීලියක් අවශ්‍යයිනේ. ඒ පීලියේදී චිත්ත වීතියක් ගත්තයින් පස්සේ චිත්ත වීතියේ ආරම්භය භවංගය ඒ වාගේම චිත්ත වීතියේ අවසානයේ බැලීම ඇවිල්ලා අර අවසානයේදී කඩා වැටෙන්නා වූ භවංගේ තදාරම්මණයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒක පීලියක් බැලීම. එතකොට ඒකත් ගැලපෙනවා પરම්පරාවකට ගත්තාන් පස්සේ චිත්ත වීතියක් ඉස්සෙල්ලා තිබුණේ නැහැ. අහුත්වා සම්භූති ඊට පස්සේ චිත්ත වීතිය තිබුණා හුත්වා න භවිස්සති. රූපයක් ගත්තාන් පස්සේ චිත්තක්ෂණ 17ක් තිබෙන්නා වූ රූපයක් ඉස්සෙල්ලා තිබුණේ නැහැ. අහුත්වා සම්භූති චිත්තක්ෂණ 17 වුණාට පස්සේ හුත්වා න භවිස්සති. නාම ධර්මයේ ඒක චිත්තක්ෂණයක් නැහැ තිබෙන්නා වූ එක ඉස්සෙල්ලා තිබුණේ නැහැ හටගත්තා අහුත්වා සම්භූතේ හුත්වාන භවිෂති. ඒ වගේම තමයි සමය කියලා බලනවා. ඔකේ තියෙනවා අද්ධා සම්තති සමය කන කියලා. ඕකේ මේ ඔය ඔය විපස්සනා කරනකොට මේ ප්‍රායෝගිකව බලන්නා වූ බැලීම් හතරක් කියන සාමාන්‍යයෙන් තිබෙන අද්ධා කියන්නේ දීර්ඝ කාලීන දීර්ඝ වර්තමාන සම්බ සා දීර්ඝ වර්තමානයේ සම්තති වර්තමානයේ සමය වර්තමා කන වර්තමානයේ එතකොට ඔය වස්තුනානත්ය දිහා බලනකොට හතරක් කරගන්නවා දීර්ඝ වර්තමානය ඊළඟට සම්තති වර්තමානයේ සමය වර්තමානයේ සහ මේ ෂණ වර්තමානයේ කියලා. සමය වර්තමානයේ කියලා කියන්නේ සමය කියලා කියන්නේ අපි කොටස් කරගත්ත කාලය. ඒකත් බලනවා. ඒක ඕලාරික වශයෙන්. ඉතින් ඔය හතරකින් බලනවා. ඒක හැබැයි මෙතෙන්ට ගැලපෙන්නේ බොහොම සිව්ව දිට ගියාන් පස්සේ ෂණයයි සම්තතිය. ඒක නිසා ඒ අහුත්වා සම්භූතිය කියන එක හුත්වාන භවිෂති කියන එක සම්තතියෙන් යොදන්නටත් පුළුවන්. ෂණයෙන් යොදන්නටත් පුළුවන්. ඒ වගේම සමයෙන් යොදන්නටත් පුළුවන්. අද්ධාවෙන් යොදන්නටත් පුළුවන්. බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හඳයි තවත් කාට හරි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. අත්මිත් මහත්මයා හෝ වසන්ත මහත්මයා ඔබතුමාලට යම් සිදයක් අහන්න තියෙන අවස්ථාවක් තියෙනවා. හොඳයි වෙනත් කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අවස්ථාවක් තියෙනවා. හොඳයි නෑ වගේ මම හිතන්නේ හැම ප්‍රශ්න ස්වාමීන් වහන්සේ වහන්සේගේ කාල වේලාව සැලකලා එහෙමනම් අපිට අද දවසේ සාකච්ඡාව මෙතනින් නිවා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එහෙමනම් මම ගෞරවයෙන් යොමු වෙනවා ශ්‍රීමති මහත්මියට කෙටි පුණ්‍යානුමෝදනා කරා ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේට යොමු වෙලා සාකච්ඡාව නිමා කරමු ශ්‍රීමති මහත්මිය එරුවන් සරණයි සෑම දිනාටම අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දිනයේ ඔබ වහන්සේ අපගෙන අනුකම්පාවෙන් භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ අතිගම්බීර සෝවිසි ප්‍රත්‍ය දේශනාවේ තවත් මාතෘකාවක් කොටසක් පැහැදිලි කරා ඇත්තටම හරිම හරිම රසවත් ප්‍රණීත ධර්ම දේශනාවක් අහන්න අහන්න නැවත අහන්න ආසතක් ප්‍රියමනාප දෙයක්. ඉතින් ඔබ වහන්සේට එවැනි මధుර වූ ධර්ම දේශනාවක් පැවැත්වීම ගැන අප්‍රමාණ කෘතවේදීව සවනට සිසිලස කලන මිතුරු මිතුරියන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමින් වහන්සේ මේ සියලු කුසල් බලෙන් ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා දියුණුවෙන් දියුණුවටපත් වේවා උන්වහන්සේට මේ ආකාරයට ඉතා උත්කෘෂ්ට වූ ධර්ම දේශනා කරන්න අවශ්‍ය ධෛර්ය වීර්ය ශක්තිය බොහෝ කාලයක් පවතිවා කියලා ඉතාම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම යම් දිනයක ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ඉතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ඒ නිවන් දක්නා තාක් ඔබ වහන්සේටත් කල්යාණ මිත්‍ර සම්පත්තියත් උතුම් සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙන පුණ්‍ය භූමිවලම උපදින්නට හේතු වේවා වාසනාව වේවා ඔබ වහන්සේගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලාටත් මව්දෙම උපිය නෑදෑ හිත මිතුරු ආදී සෑම සියලුම දෙනාටත් ඔබ වහන්සේගේ අනිකුත් භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ සමග වැඩ වාසය කරන සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා ඒ උන්වහන්සේලා සෑම සියලුම දෙනාටත් ඒ දෙමව්පිය සහෝදර නෑදෑ හැම දිනාටම ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා නිවන් දක්නා ජාති දක්වා සුගති භූමියවලම උපදිමින් ධර්ම ආරෂ්ඨාංග මාර්ගේ වඩා ගන්න හේතු වේවා වාසනා වේවා ඒ වගේම අපට මේ වගේ ධර්ම සම්පතක් ලබා දෙන ආචාර්ය දලුවත් මහත්මයාණන්ට ඉතාම කෘත්‍යවේදීව මේ පුණ්‍යානුමෝදනා කරනවා ඔබතුමාගේ කාලයේ සමය ධනිය අප වෙනුවෙන් අවුරුදු 20ක් තරම් කාලයක් ඊටත් වැඩි ඇති කැප කරමින් මේ ආකාරයට ධර්ම දේශනා පවත්වමින් ලබාගත්තා වූ යම්තා කුසල් තියනද ඒ සියලු කුසල් බලෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා කරන කියන ප්‍රතිකාර වලින් උපරිම ප්‍රයෝජන ලැබිලා උපරිම නිරෝගී භාවය ලැබිලා බොහෝ කාලයක් මේ ආකාරයට ලෝකයට සේවය කරන්න ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා ඒ වගේම පතන ආකාරයකින් සුව පහසුවෙන් නිර්වාණ අවබෝධය ලැබේවා හැමදාම අපිට ධර්මයෙන් උදව් උපකාර කරන ජයන්ත රත්නායක මහත්මයාටත් ඒ ආකාරයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා ඔබතුමාත් අප වෙනුවෙන් සෑහෙන කැපවීමක් කරලා අපේ ධර්මයේ තේරුම් කරලා දෙනවා පැහැදිලි කරලා දෙනවා අප වෙනුවෙන් කාලය යොදවනවා ඒ ඒ ගැන අප්‍රමාණ කෘතවේදීව සියලුම පලන මිතුරු මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා ඔබ දෙපළටම ඊතාසුව පහසුවෙන් මාර්ගඵල අවබෝධ වේවා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා මව් දෙමව්පියන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් මේ සියලු කුසල් බලෙන් සියලු යහපත සැලසේවා උතුම් නිර්වාණ අවබෝධයට පත් වේවා. ඒ වගේම මේ අද දිනේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණු සියලුම කලන මිතුරු මිත්‍රයන්ටත් පවුල්වල සෑම සියලුම දෙනාටත් ඒ ආකාරයටම පුණ්‍යානුමෝදනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබමින් බොහෝ කාලයක් තමන්ගේ ආරෂ්ඨාංග මාර්ගයේ වඩා ගැනීමේ කටයුතු වලට බාධාවකින් තොරව යන්න ලැබේවා. ඊතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. අප සෑම සියලුම දෙනාගේ මිය පරලොව ගිය ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ සැමටත් යම් කිසි කෙනෙක් දිනක් ලබාගෙන සුගතිගාමි වෙන්න ඉන්න නොපෙනෙන ලෝකයයි ඉන්නවා නම් ඒ සෑම සියලුම දෙනත් මේ පින් අනුමෝදන් වෙලා සුගතියෙන් සුගතියටපත් වී නිර්වාණ අවබෝධය ලබත්වා සෑම සියලුම දෙනාට පෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. නැයි සෑම දිනාට රත්නත්‍රේ සරණයි පිටයි ආරක්ෂාවයි. ඉතින් අපේ මේ අත වශයෙන්ම බොහොම මధుර මනෝහර විදිහට අර්ථාන්විතව බොහොම කරුණාවෙන් පුණ්‍ය අනුමෝදනාව අපේ පින්වත් මහත්මිය සිද්ධ කරා. අපි ආශිර්වාද කරනවා අත වශයෙන්ම මම යමක් කිව්වේ නැතුවට කමක් නැහැ. ඒක හරියට පිරිච්ච පින් අනුමෝදනාවක්. ඉතින් මේ වෙලාවේදී ඉතින් අපි කෙටියෙන් වචනයක් කියනවා නම් ඉතින් අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ කියූ පරිදිම ඒ පින්වත් පවුල් හැම දිනාටමත් ශාන්තියක් සැපයක් ඒවා නිරෝගී භාවයේ සැලසේවා ඒ වගේම අපේ මේ ධර්ම මණ්ඩලය අහගෙන ඉන්න පින්වත් හැම දිනාටමත් මේ වාගේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයත් පොඳුරට ධර්මය අහගෙන හිතාගෙන මෙනෙහි කරගෙන ගැටලු දැන් निराකරණය ධර්මය ගියා ගන්න ලැබේවා ඒ වගේම අපේ මේ දලුවත් මහත්මයා පටන් ගත්ත මේ වැඩපිළිවෙල අපි හැම දිනකට මේ මහත්මයා පතන්නා වූ නවතින තැනක් තියෙනවා. ඒ නවතින තැන නිවන, ඒ වගේම අහගෙන ඉන්න අය නවතින තැනක් තිබෙනවා. ඒ තමයි නිවන. ඒ නිවන නිවතින් නැවතින තාක්ම හොඳින් මේ කටයුතු සිද්ධ කරගෙන යන්න ලැබේවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ පින කුසලය සෑම දිනාටම නිවනින් නිවීම පිණිස හේතු වාසනා වේවා ප්‍රමෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සැප වේවා නිවන් සරණයි සාදු සාදු සාදු සාදු සීලවන්තං තේර සරණ සිල්ලු දෙනාටම දරුවන් සරණයි